ටෙක් එක්කතා දෙශය එක වැඩිශාන අපි හැමෝම චාරිපය කරන මම අවුගේ හැතේ කාලිංග මම බුද්ධික තිල් <laughs> අපි මේ කතා කරකරටේ මේ දැන්ටෙක් කතා තුන්සේ තර කරට හැටවගේ වෙයි කියලා හැටවුණා දත්ත හැලිලා ඒ මෙහම ගියොත්න තුන්සේ රෙච්චර කාලයක් කැන ඇ අපේ පොල්ලක් තියෙන්නේ <laughs> පලවෙනි කවරුදු හතර ඊළඟ කවරුදු හයක් එතකොටද ලේසික ලංකාය දිගම පොඩ්කාස්ටික් තිල්ල කොමද පැත්තේ වහිනෝද මේ කාලනති වහින කාලේ ලූ කියල කියනවා ඉතල කාලේ ලූ කියල කියන ලූ ඔක්කොම ඒගේ වහිනා යනල සාමන මේ ඔහ කාලකුට දෙපාත්මෙන්ට වහිනෝකොත් වහිනෝද <laughs> සාමාන්‍යෙන් නම් එහෙමයි හෙරබ හිටපු ගම් මේ කැන පැස්ස වෙනස් වෙන වෙලා තියෙන යපුනට මේ ජෙනරලි කියනක හරි මේ අද වහිනාකිවත්තයම එකනට මෙහ වැස්සාර මේ පෑගානත් තියන්න නඩි පහ පැස්සා පවන ඇතුන ඒකැන මේ කොලිටි වැස්සක් නෑ පැත්තරන <laughs> මේ ලංකාවටාවත්තය මේකල බය මොකත් මෙහ වැහල යුරුණත්තියක් කල්ල යනවා කියන්න වැස්ස ගිලාරියට කොච්චර වැස්සද <laughs> එලියට බැහැල බලනවා මේ පැහැල <laughs> කියනවාද මේ ඇත්තට බැහලත් නැත්තම් නෝන වතුර දාලාද මල් පැලවලට කියලා මේවා එන්නේ සෑහෙන්න මේ පරක් වෙලාගෙන සමහර තැන්වල අවුරුද්දකට පාරයි රිපෝට්ස් එන්න කියලා ගිය අවුරුද්ද කිව්වා හැම එකක්නේ. ඉතින් අපිට බැරිද බෝතලක් ගාලා අපේ පොඩ මෙහෙම මේ ඩේටා අඩු ප්‍රශ්නයක් නම් තියෙනවා නේ ලොකෝ. ඉතින් ওই ඩේටා දැන් මේ ටෙක් කතා අහන අයටම බැරිද IoT ටික කමුන්ලා. ඒ වුණාට මේ අර සාමාන්‍ය ඇකියෝ වෙද එකේ හරි. ඒ ඉතින් අපේ ඒ අපිට ඒක දාලා දෙන්න බැරි. ඇකියෝ වෙදත් කරින් මේ ඒකත් ෆෝකස්ට් එක නම් මේ අවුල් අර මේ තියෙන නේද මේ තමන්ටම කරගන්න පුලන් පොඩි වෙද ස්ටේෂන් දරනිකන් ඩයි වගේ ඩයි කැන ඔබිස්ට ලෝගේ කරන්න කත්ති අරකු බොතල කුණීලෙන් නෑ ගලක්ගෙට ගහලෙලි එමත්ති ආ ගලතය පිලන වෙද ස්ටේෂන් හොඳයි නේද අපට පොඩියව තියෙන නේද බුද්ධික ගැන මේ ගැන අර තමන්ගෙන හොබි විදියට ගන්නගේ පොඩිගෙට් ටෙක් කතාවලින් හැදුවත් මොකද වෙදස්ටේෂන එක නොක්කොම හැම රටේ හැමතන වෙදස්ටේෂන් හද අයි කරලා මේ ඩිසයින්නක් කල්ලා අපි ඩේට ගැද කල එක තනක පෙන්නවා බ්ලොක්්චේන් වෙදස්ටේන් බ්ලොක්්චේන් බ්ලොක්්චේන් දාගත්තන ඇක ට්‍රෙන්ඩක් වෙන්නේ නෑන් පිකර බ්ලොක්්චේන් එක තියෙන හදගන්න ඇබ මේ ඕක තියන්නේ ඩේට කලෙක් කරන තැනම විතරක්න මේ ද ඒක පුළුවන් අපිට පෙන්න්නත් පුළුව ඉල්ළඟට මේ ප්‍රඩික්ෂන් කරන්න පි පිඩික් කරන්න ඕන්න අපි කරන්න ඩේට පෙන්න්න එක ගැන පණ්ඩිත වැඩේ කරන්න අවශ්නය ඩේට එකතු කරන එක මාරන අපිට සැටිස්ටිකල් ඩේට දෙන්න පුලන් මේ හරිය මෙහට වහිනද අපිතම දැම්ම දැන් ටෙක් කතාහනායගේ හැම අපිතම හැම නගරකම් වගේ එක ගාන හයි කරගත්තොත් නේ හොඳන දයිඩියක් ඒක මේ දැන් අයිෝට කරන්න ඕනයින්නවා යස එන්බයිෝට වනත් දැන් ඒක හොඳ යස් කේස ගන්න ඕක මේ මොක ලිමට කරන්න හැබැයි ඩයිලොගේ කිය වෙලා මට ඒකොලොකෝ ඒගොල්ලො එකක් ටෙස් කරනගෙල එන්බයිෝට එක වෙද ස්ටේෂන් හයිකල්ල ගැන ගොල්ල ගොල්ලන්ගේ කැනෙ හයි කරන්න ඒකත් අපි බලම් ගොහෙමුණුත් කරන්න කතා කරලනේ පෙදස්ටේෂන් ගැන හෙම ගොඩක් මැකරට ඕන නෑන්නේ එලියට දැ ඕක්කොම පොඩි ඩිවස්න කාලින් ෆෝන් වලත් තිරණ බැරමීටර කරන්න බැරිකමන්න න කරන්න බැරිගන්න කරන්න තියෙන ප්‍රශ්න කරයි ද අර මේ ඇතරම මේ ට්‍රයි කරන්න කරන්න බැරි වෙන්න අනික දැන්ව මේ ්‍රී ඩේට සවිස තියෙන ඇල්ලිටිකල් වැඩ කරන්න එක අපි මුකුත් කරන්න අවශ්‍යත්නෑ සන්ස ඩේට පෙන්න්න පලට්ෆෝම් තියෙන තියෙන ඒවගේකට දාල පෙන්න්නත් පුළුව නැත අපි එකක් හදනකොත් එක දක් වෙන්න එක ඔය පරණම කාලය අර චාට ඇන්දර හැටි බල්ලදන කොලේ මාරු කරන්න නිකන් අර ආයන්නගේ වගේ ආට නැවති හැමලා හඳන වයින් කරලා හැම තියන්න ඕනේ මේ රීල් එක සිරා කැරගිල්ල ඇඳන්න චාට් <laughs> ඔය වෙද ස්ටේෂනක් හැදුවත් ටෙක් අත අහනයි ගමක එක්කෙනෙක්වත් ඇතින අඩු ගන්න ඕ මේ ඇතිකෙල හිතවයි ලංකා හොඳ පොස්කාස්ට අපේ ගම ඉන්න ශවන මට කවරු ගමේ වන්සේ කිවනට ඔබ බුද්ධික කියලා උන් පේෙන් මූුණ පේ නැතිවදන සිංහද දන්න මේ වෙන බුද්ධික්කන ගොය බුද්ධික උත්තර දන්න ඇගල ඉතට ඇති හැබයි ඒ පැතරත් බුද්ධිකය සරට ආවනගේ පරග සැරට ගෙන ගැන කිට්ටුව පැතිවලට රියස්වල්ට කඳු හෙම මේ සැරනම් මේ ලොකු කේස ගන්නෑ කියලා තමයි තාම කියන්නේ. තාම ඉතින් ඉවර නෑනේ වැඩේ. ගම් අතර ගලනවා. එහෙමනේ වැහැල ඉවරත් නෑනේ. අපේ අපේ අහන කට්ටියට කිසිම හැම අප්සෙට් එකක් නැතුව ගොඩ යන්න ලැබේවා කියලා. ඔව් නේ සිරාඩ මේ වතුර කියන ප්‍රශ්නේ දැන් හෙන්නටම කරදරයක් කියන්නේ නිකන්. ස්ටඩයි සෞන්දර සරයක් ඉතින් ගම් වතුරක් එනවා කියන්නේ ගයක් කැටල මිනිස්සුන්ට අමාරුයිනේ. ඔව් දැන් ඉතින් ඕවා ඉස්සරම අපි දැන් අපේ අම්මලා පොඩි කාලේ කාලින් ගෝවෙලා තියෙන අවුරුදු 10කට සරයක් ඒ වගේනේ. දැන්ත අවුරුද්ධ අවුරුද්ධක එතවට මේ බොරුණ මිනිස්ස කියන කලාකපුවා වහින්න කියල පුද්ධික කවුද මෙ කියන්නේ වහින්න වහින වැඩි දැන් ඔක අරගෙන ගැදන්න අපි කැලාටි කපරන ගස්ස වැඩි ආවටක් ගලින්ද අපෝ වගේ අද අයිඩිය දෙන්න ඔක්කන්න අරග ඇත්ත නොකිය ඔය අතර මේ පොඩි මේ ප්‍රශ්නහලත් තිබ්බවට මාර්මන අපි ගිය සතිය කතා කරන්න ගූගල් පලවිනීමක කියන්න බුද්ධික ගුගල්ල යෝ කරටම ගේ සතිය දුන්නමන <laughs> බුද්ධික <laughs> කරන්න ගොගල් අයිය පේජකවා ගන්න ඕන ගේසතිය වැටියක් කතා කරන <laughs> නෑ බුද්ධි කතා කරන ටොපිකයක් කරන මං අල කර ඒකින් ඉතුරුනේ ගූගල්ල මේ ඒගොල්ලගේ ඒ අයි මැසින් ලර්නිං ඒවා මේ හැම ප්‍රොඩක්ටකටම පොඩ්ඩ පොඩ්ඩ දාලා තියෙනවා ඒ ගැර ලුණු දානවාගේ ඇන එකට මාමක රත්්‍යත්තාම අර ඒ කියන වචන බ නැත හයිකර කරන්න ටොයිලට්ටක තාටික කලින් ඒයකයි ඊයේ කොත්තු කාලා තියෙනවා <laughs> දගලට ආවේ කොත්තු අරණ මේක පංගස් තියෙන කියල ඒවගේකයි ඒ රෙස්ටරන්ට එකට යන්න මැප්පකින් හොයනකොටම කිය යා පහුගේ අරුද්ධ දවස් කියක් කාලති ද කිය බඩවල්ල ඉටසේ සටිස්ටිකල් පෙන්න්න පුළන් රෙස්ටරන්ට එකට කන්නයනකොට මෙච්චර වෙලා ඇතද බොක් සෙට් ඒක මෙච්චර කාලට ගෙදරන්න මෙනිවයිටම කර ඒක පුළුවන්න අර ගෝගල් දැකර මොකද Google ලෙන්ස් නේද ලෙන්ස්නේ මොකදර මැප් එක බැලම් පේනෙකදේ ලෙන්ස් තමයි කැමරාව ඒක ඒක එතකට කියන ලට මෙනිුව එක බැලව පෙන්න්නටක් ගල්ල මේක කෑවත් පැ විසතරක් ඇත සෙට්ටෙන තුම් පරක් යන ඇවරෙජ්ජ එකක් වසේ <laughs> ඒ හොඳයි අප්පා ඇදි හිතට ඒවගේ අනිකත බ්ලඩ්ෂුගහ වෙන්න ටොයිලට් එකෙන සීනි කාලදැම් පේනට වැඩි <laughs> හොඳන වැඩි <laughs> එතට ඒක අයිෝ අයි අය මේ ඒයි නිසා එතකට ඌ කරන්න අර තේ හදට මැසිවට කියෙන බසිමි දාන්න එපා ඒ ෆ්‍රිජ්ජක ලොක් කරනවා ඒ මේ ග්‍රෝසන ලිස්ට එක සුග ඇත් කරත්තේම ශේප් එක කපල දානවාගේ වගේ අපිට දැන් ලොකු මේශුව එකන්න බුද්ධක ඒක මේ ගොඩක් තැන වැරබසල්න ට්‍රයිප කැන මහිතන දැන් අලු පල්වච්චක හෙම එකන් ඉස්සර අපිට ඕකර බ්ලඩ්ඩ ඕනමනි බලන්න සුගලවල්ලක දැන් හෙම නැත්තුව මේර මේ වෙන වෙන ඉදිහල්ලට සැන්ස් කරන්න පුළුවන් විදි තිය පොඩි කට්ටක් කැනෙනද මොල්ල සුබැන්න <laughs> දැන් මේ අර කටිනුවස් මන්ට රින් කරනවා කියලා එහෙමත් එම ට්‍රයික ගන ඔල්ලෝසත්තක අපටි ගජට්ට කෙන ගිලින්නවා ඒක මේ කටක්ලෙන්ස්වලට දානවා දාලා ඒ වගේ එකක් මේ ඒක ඒක මේ සෑයන ඉම්පලන්ටක් වගේ කරත් ඉම්පලාන්ටක් අය කර ඔහු එහෙමත් පුළුවන් ඇතින ඇස්වලින් ගන්න එක සෑහන්න මේ ඇකවරේට් කියල ලේවල ස්පේන තියක් වෙන්න ඕනට ගටක් ලෙන්සල්ට දාන්න යන්න මොක කටක් ලෙන්සට දාන නු ස්පේන තිකක් වන්න ස්පේන ති කටක් ලෙස් දාගෙන න ගොහත් දයිවැටික් ඇතුනමට ටික දවසකි පේන නැතුව <laughs> සිරාට දාර මේ ලෙඩ ලෙඩ හොයාගන්න එක රෝග විනිශ්්‍යයට වගේත් ගොඩක් ඒයි ස් කරන්න ඉස්සරහට එක වෙන දෙයක් කියල තමා මේ ගුගල්ල කෙනුත්ක වෙන බුද්ධික දක්කද මේ පැටන් සඳුරගෙන මෙමයි ගොඩක් එගොල්ලො බැලුහම මේ ගොඩල් ලොකු ප්‍රසටේච්චක් එගලට අඳුරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ඉස්රහට ලෙඩාර්ගේ තත්ත්වය මේ වගේ වෙන්න පුළුවන් ලේවයි ඉතින් ගොඩක් නෑර උනාද කියන්නේ මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩියනා කියල ඒ විදිහට තමයිති මන්නයි පේන විදි ආයුෂ වැඩිවෙන්න මිනිස් දෙල්ල මේ තිමෝට අමරණය වෙනන්න ගිය අවුද්ධර ඊට කලින් අවුදර ඇපල්ලත්තේ වගේ එකක් කෙරුවනේ දෙගොල්ලන්ගේ දැවගේ ඒගැන ඒගොල්ලන්ගේත් වච්චගේ වච්චගේ තියෙන ඩේටා පාවිච්චි කරලා මේ පුළුවන් කෙලේ ගැන ගොඩක් අයගේ හැම ලොකු සාම්පල්ල එකක් එෙනවනි ඩේට සම්පල්ල ඒගෙන් ලර්න් කරන්න පුළුවන් කියලා මේ කොහොමද පැටන්න එක ගැන හාටරේට් එක හැම හැමති සමන්ට කල්ලා ඉස්සරහට වෙන්න තින දේවල් ප්‍රඩික් කරන්න පුළුවන් කිය මෙහෙත් මන් දැක්ක ආටිකල් කීප හැම බුද්ධිකය ගැන මේ මිනිසුන් දන්නතු තමන්ගේ මොන හරි හාට් කන්ඩිෂන තිබ්බ කියලා අඳුරගෙන තියෙනවා මේ ඒ iPhone මේ Apple Watch එකේ තියෙන data වලින් මේ මන්ට වෙච්ච ඒවායි තමන්ට මොකක් හරි ගැන ස්ට්‍රෝක් එකක් එන්න තියෙනවා වගේ හැම කියලා අඳුරගෙන තියෙනවා තිල්ල මේ මතක දන්න මේ පහුගේ දස්සලත් ගොඩක්ෂයා වුණ අර ධම්මික වෙරලා කියලා තිබුණා එයා IBM වොටසන් ඒ සර්විස් එකක් ගන්න යනෝ කියලා සකන්ඩ ඔපීනියන් එකක් ගන්න මේ කැන්සර්පේෂන් ලට ඒක මේ ඒක තේරුම් අරගෙන තිබුණෙත් නෑ සමහරු මහිතන්නේ මේ ඊට පස්සතමයි වොටසන් ගැනහෙම කතා කරන්නත් ගත්ත සමහරු මේ ඒ වොටසන් කියන්න අර මේ ශල කොල්ම්සගේ සයි පොර ගයාලු <laughs> ඒකද මංහිතන යා මේ කියන්න ට්‍රයි කල්ලා තිබුණේ ඒකනේ ද අපි ඩොක්ට කෙනෙක් ළඟට ගයාට පස්සේ යා කියනවනේ අපිට දැම මොකක්ද කරන්න පුළුවන් ඊළඟට කොහොමද ජීවත්වෙන්න වෙන්නේ මොනවද ට්‍රීට්මන්් කරන්න පුළුවන් හෙම කියලා එට සෙකන්ඩ ඔපිනියන් එකක් කියනකොට කියන්නේ ඒ ඒක ඒක නැතිවුණහම ඊළඟට මොනවද කරන්න පුළුවන් ගෙල්න්නේ නැත තව ඩොක්ට කෙනෙ කම්බෙලා මේ මූකිව කාරත කියලා අහනවාගඩන් එයාගේ ගැන එයාගේ කැන්ස එක තියෙන තත්ත්වය අනුවයි ඊළඟට තව එකට ෆෙක්ටර් සෙනවන ගොඩක් එයාගේ රස්ථාව හරි එයාගේ පවුල් ජීවිතය හරි සමාජය ඒකැන්න සමාජ සම්බන්ධතා ඒ හැම එකක්ම ගත්තාම ඊළඟට මොනවද කරන්න පුළුවන් හෙම කියලා මේ ඒ වගේ අනික මේ කැනෙ ලෝක පුරාම ගොඩක් අර කැන්සවල් රිසර්ච් රිසර්ච් තියෙනවනේ කෙන ගොඩක් එක එක සමහරය එක එක රිසර්ච් වලින් හඳුරගෙන තියෙනවල මේ මේවා මේවා කන්ට්‍රෝල් කරන්න පුළුවන් තව එහෙම කියලා. එතකොට ගොඩක් අර පේෂන්ට් ඒ පැත්තට යොමු කරන්න මේ ඩොක්ටර් එකපාරට අමාරුයි කියලා තමයි මේ කියන්නේ ඔයගේ ලොකු සිස්ටම් එකක් ඕනේ කියලා කියන්නේ මේ ටක් ගාලා ඒ පේෂන්ට කොතෙන්ට දැත්තටම මේ ඩිරෙක් කරන්න ඕනි කියලා ඒ වගේ මේ අයිඩිය එකක් ගන්න ඒ වගේ රිසට් තියනවත්තිල්න මේ ඒවර එක තැනකට එකතු වෙලා නෙමෙන ඉන්ඩිපෙන්ඩන්ට ටීම්ස් කරනවා යුනිවර්සිටීස් කරනවා එහෙම කොට සෑහෙන ඩේට ප්‍රමාණයක් තියෙනවා ඒක මිනිස්සෙකුට එහෙම කෝඩිනේට් කරන්න අමාරුයි ඒ වගේ එකක් ඉතින් අමාරුයි වොට්සන් සර්විසස් හොඳයි නේද පහුගිය දවස්වල අර මේ Apple එකත් මේ iOS SDK එකත් එක්කත් ඉන්ටර්වේට් කරන්නේ මේ ඒගොල්ලෝ අර CoML කියලා තියෙන එකත් එක්ක මේ පොට්සන් සවිසස් ඉන්ටගේට් කරයිතකට දැන් අපිට ඒගොල් අර කැටගරි පහක්ද ගොය තිනවා මේ මේ ඉමේජ් එකක්න අයිටවස්සේ ස්පීච් එකක්නින් ඒ වගේ තියෙනවානේ මේ ඒ උඩ යන සවිස් තිනන ඒවා පුළුවන් මේ ලේසියෙන්ම මේ අපි ට්‍රේන් කරපු මොඩල් එකත්ති නෝ කියලා ඒක පුළුවන් ඩිවයිස් එකට මේ ඩවන්ලෝඩ් කරලා ඕෆ්ලයින් වැඩ කරන විදිහට මේ ස්ඩගේ එකත් එක්ක ඇප් එකකට දාගන්න මහිතන් ඒ තව මාස කීපයක් යනකොට ඒ සෑහෙන්න මේ ඇප්ස් ඒ වගේ බොට්සෙට් ගන්න මේ ඕක බහ මතකන දැව මේ Google ඒයි අර කෝල් ඩෙමෝ එක් ගත්තොත්තේම ඒක අර කෝල් ඩෙම කියල ගැන ඇතර දැන් අපි මේ පැහල් කර ගිය සතම ඩොප්ලෙක්ස් කියනගෙන ඩුපලෙක්ස් කියල ගැන ඇතනමර Googleගේ ඒ නැචරල් ස්පීකින් ඒ අයි එකක් ඒ කැනෙ එපොයිමන්ට uh, එකක් දාන්න ඒවගේ දෙවල් කරන්න ලංකාහම කර දැනට දැනට කාලින්ගේ කියන එක පයිමට දානක විතරයි තමයි කරන්න පුළන්කිල කියන එක ලිමිට දියට තමයි කැන මිනිහෙට අටියවරින් ටෙස්ටකවත් නැත්තම් මිනිහෙට්ට මේ මිනිහක මිනිහෙක් කතාගන්න ලෙවල්ල කරන හැක දැනට තියෙන්නේ ඔය රෙසවේෂන් පාට්ය කරන්න පුළුවන් තත්වක විතරයිගල් තම එකල ඒක තම ඒති ලෝච් කරන පාටක් කවද දෙන්නේ කොහොම දෙන්න කොක දෙන්න කට දෙන්නේ කියලත්නෑ නිකතින් ග්‍රීසි විතරෙන් තම කතා කරන්න පුලන්නේ ඒක නිසා මේ ඒ අතර මේ ඕකිවා මතක්කන මේ අර Googleලගේ අයම e කියලකත් තිබේ Google අර මේ ඉන්පොට ඉන්පොටල් ගත වින්ඩෝසල්ට ඉස්ටෝල් කල ටයි කරන පල ඒක ඩිස්කටිනිය කල තියෙන නේද මතින් ටෙක් කතාවල oh. කට්ටිය දාල තින කරතම ද අපරාධයක් ඒ අරමයිද නෙකොල කරෝම එක්ස්ටේෂන් එක මයිතන පොපිලේට් කරන්න හදනාද කොද නේද බලමු දැන්නික බෑ පේජ කරදිලාක්කත් මේ ඇවිල්ල අවුලක් කලත් තියෙන කියලා එම මේ ඉන්ට්‍රෙන් නැතුතින් බලන්න බැරුවේ <laughs> මේ ඇත්තර මේක මාර අපරාධයක් කියලපන්න මිතන්න එක අයින් කරන්න මනකාරින් එක්ස්ටේෂන් එකතයි පාවිච්චි කරේ නිච්චරක මම එක්ස්ටේෂන්නේ පාච්චි කරන මට තමාර ගාප් එක ගහන තරම් ගහ ගන තේරෙන්නේ ඒකයි මේ මම මොබයිල් එක පාවිච්චි කරනකොට ජීබෝඩ් නෑ ජීබෝඩ් නෙමේ මම මේ ජීබෝඩ් පොඩ්ඩ දවසය පාවිච්චි කරේ අපහු මේ සිෆ්ට් කීවල්ට ගියා ඒක පුළුවන් ලැංවේ ජැට් කරලා ඒවගේ ඒක ගොඩක් හොඳට වැඩ කරන අපි නිකම් ඉංග්‍රීසි අකරුවලින් ගැහුවත් සජෙස් කරනොට ඊළඟ සිංහල වචන සිංහල අකරුවලින් ලැංවේජ් ගැට් කරලා තිබ්බා ජීබෝඩ් එකේ ප්‍රශ්න තියෙන අර ජීබෝඩ් එකේ අර ස්ටෑන්ඩඩ් එකට පොඩ්ඩක් පුරුදු වෙන්න ටිකක් වෙලා යනවා ඒ අරෙන්න මේ ලොකු කේස් එකක් නෑ මන්නන් දැට අපපුරද තිල්ල ජීබෝඩ්නේ පාචර තිල්ල නෑන තිල්ල මාස්කෝල ියට් කරගනට මට අමතකුණ මොකටද යිෆෝන්න කරතා අයිෆෝන එකට වැඩ තියන්නේ මේ තාම සිංහල් ලංවජ ගඩ් කලන මේ ස්රහට ලංගජ් ලිස්ට එක සිංහලන මොකක්ද මංහිතන මේ ස්ීප් ජප්ට කවරු බැල සිංහල ලියමල් ලියල කියෝගන්න ඔන්න නොක සිංහල හන සිංහල අකුරු පේරන අපි සිංහල පොන්ට කසල එක මටම අපි අවල්ල මොනාහර කරලා සිංහල එබෝ එකවා කාලය එකෝමත් එක කාලෙකට කල කාලෙකට අයිකොන්න තිබ කාල යෝසිසි මේකට ගිහින් ගහලා කොපි කරලා මේ භාෂා නෑ ඒගැන ගුගල්ලගේ මේක තියෙනවා ගුගල්ලගේ මේ මන ආධාන මේ වලම ආධාන මේ වල කොල්ලුව නැත ඉතින් හෙලකුරු මේ හෙලකුරු තියෙන අයෝ හිස එකක්න ඒක අරවගේ මැටේ නද එකන එක බට්න එක මැත් තුනක් කෙන අර බට්න එක මැත් පහක් කෙන එක්සිට් කරන්ගෙන තව දෙයක් කෙනයි වගේ <laughs> හෙලකුරුගේ වැඩදෙන් නොටිෆිකේෂන් පොඩ්ඩ වැඩි ඒමට කතා කරන්න පාචිකන ගොඩක් අයින් කරනවා මොක දර ඇඩ්ඩෙන ප්‍රමාණය වැඩි කියලා සිංහල ගහන දැට් බලන්නද කියලා නොටිෆිකේෂන් වාගෙන තමයි මන්න ඇතන ජීබෝඩ් එක නැකල ගියයි කියන්නේ අර මාරුවෙනවා රාමම හොඳ ඉන්ද සහ මේ මට තියම සිංහල ගහන්න බැරිහිද ජීබෝඩ් කර ප්‍රඩික්ෂන් නොදයි මට උනේ කාලින් මේ සිෆ්ක කාලයක් පාවිච්චි කරන්න එතකොට දැන් ඒක අර ඉගෙනගන්න තියන්න අපේ ඔක්කොම ඒකින් ජීබෝඩ් ඩොලත් ටික කාලයක් පාවිච්චි කරන්න එක දැම කොමන් මැක්කොල්ට තිනවා මේ මේක මේ කීමෑන් එක මන් දාගත්තා බීට එකක් තියෙන එවනට අර ඒ අර වින්ඩෝස්සල තියෙන තරම් මේ එකරසි එකක් නැහැ බුද්ධික දැන් මොකක් හරි ගහන්න ඕන්න මාරු කරගත්ත හර අරතරම් කොලිටියට නැහැ ගැන වැඩගන්නවා හැබැයි මේ මේකටඩා හොඳයි Google එක Google එක්ස්ටේෂන් එකටඩා හොඳයි කීමන් එක දාගන්න ගොඩක් මැක් පාචි කන කෙනෙකින්නවා නම් කීමන් බීට වර්ෂණයක් තියෙනවා මේ මැක්වලට දාලා කිබොඩ් ලවට් දාගතන පොනටික් ටයිප් කරන පුළ ඒක මේ මන්දක හෙලකරු එකනුත් දාලා තියන්න මේගොල වින්ඩෝස් පැක් වර්ෂණයක් හදනකල් බලු මේකත් සමහට එක ඔප්ෂන් එකක් වෙයි ඕ එකන් දැන් ගොඩක් අඩලාද සිංහල ටයිප් කරගන්න මේ ඉස්සරනම් බැරන දැන්නටිය ගොඩක් අයට පුළුවන් ට දැ ගොඩක් විජේසේක අයිදන්න විඩෝසුනත්තර විජේස ද ින්ඩෝස ඩිෆෝල් සිංහලත්න බොඩ්ඩෙකුත්තෙනවන අවට විජේසය කර කෙල් මල මයිත දසුන් ටිතරයි පුලා ගොඩක් වේගෙන් ටයිප් කරන විජසකට පාචි කරන්නේ අපි ටික ටයිපට අපි ටච් ටයිමින් තමයි මේ පොනටෙක් වුණ ඇගිලි දෙක ඇගිලි දෙකෙන් නෑනෑ මම ඇගිලි මහිත තුනක් විතර පාචි කරන දෙකතරකුත් ඇස් දෙකමත් ඕන ඔයා දසුන්නේ දර කීබොඩ් එක අකුරුම කන්නේ අකුරු අකුරු මේ මකල ටයිප් <laughs> කරන්න එකන <laughs> මේ ස්ටිකටික තියන ස්ටිකටික ස්ටිකට දසු නිසර ස්ටිකර දුන්න මතකද අල්ලෝ ගොඩ ීබොඩ් ලෝගන්න ප්‍රශ්නකට යන්නේ ප්‍රශ්න ගැන මේ ද අපි ඒ අයිගනත් ඔය පොඩ්ඩක් එහෙමෙන් කතා කරපුින්ද නිය ටොපික්කයකුත් දාලා තියෙන ප්‍රජෙක්්ට එකට ඒ අයි පාවිච්චි කරනන කොහොමද වැඩේ පටන්ගන්න ගෙල් ඉස්සෙල්ලම හිතන්න ඕන එක තමයි මේ මොකට මොකටද ඒ අයි පාවිච්චි කරන්න ප්‍රජෙක්්ට ඒයි තියනවා කියල කියන්න ඕන්න මාකරේපය එකකිතින් ඔබල තියන්න ප්‍රජෙක්්ක් කියන්න මේ කරම ඉගෙන ගන්නකොට කරන්න ප්‍රජෙක්්ට එකත් දන්න එහමනම් බලන්න පුළුවන්තරම් පුළුවන් දන්න ඔක්කම ටික දන්න බ්ලොක්්චේන් එදසල හයිපතියන වචන්ටි ඔක්කොම් බොන්න නම් ඒ එකයි බ්ලොක්්චේන් එකයි ඇත්තටම ගොඩක් අය මේ අහනෝ මේ පෝගමස් ලහෙමත් අහනෝ ඇයි ඒ අයි ඇයි පාවිච්චි කරන්න එක එක දෙන්න දෙන සරලම උත්තරේ තමයි අපි අර සාම්ප්‍රදායක විදිහට ප්‍රෝග්‍රෑම් ලියනවනේ එතකොට අපි ලොජික් එකක් ඉම්ප්ලිමන්ට් කරනවානේ එතකොට අපි ඇත්තටම වෙන්න පුළුවන් ඒකේ සෙනාරියෝස් ඔක්කොම ඒ ලොජික් එක ඉම්පලිමෙන්ට් කරලා දෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම එක්සිකියුට් වෙන්න පුළුවන් මේ කන්ඩිෂන්ස් මේ විදිහට આવොත් අවුට්පුට් එක මෙහෙමයි එහෙම කියලා. හැබැයි එක සමහර වැඩ තියෙනවා එහෙම ඩිෆයින් කරන්න බැරි ඒවා. ඒ හොඳ මුදාහරණයක් තමයි අපි මොනහරි අඳුර ගන්න එක ගැන්නේ ෆොටෝ ෆොටෝ එකක් දුන්නට පස්සේ අපි හිතමු ඒක ඔන්න සත්තු ඉන්නවා වාහන තියෙනවා ඒ වගේ එකක් අඳුරගන්න එද ඒ වගේකට ලොජික එකට ලියන්න බෑන මොකද ඒවා මේ අඳුරගන්න කියන්නේ අර ඒවා ලොජිකල්ම නෑ ලොජික ලියන්න පුළන් ඉතින් ඒනට ඒක සාර්ථකත්වය පිළිබඳ ලොකු ප්‍රශ්න බ. එද ඒක මිනිස්සෙකුට වුණත් ඒක අඳුරන්න පුළුවන් අපි හිතමු පැහැදිලි නැති එකක් දුන්නා කියලා අපි බලලා කියනවා ඒක මේක මේ කොපුටෙක් වෙන්න පුල මේ කපුටෙක් වෙන්නත් පුළුවන් වෙනත් කුරුල්ලෙක් වගේ එහෙම කියලා බල්ලා මේ මල් කොහෙක් වෙන්නත් පුළුවන් <laughs> ඒ වගේ කියන ඊටවස ඉලක්කමක් දුන්නත් අපි කියනවා මේක එක වගේ හත වගේත් පේන එක වෙලාවකට ඔහොම කියලා කියන්න පුළුවන් දැන් හැබැයි ප්‍රෝග්‍රෑම් එකකට ඕක කරන්න බෑනේ අන්න ඒ වගේ වෙලාවකදී තමයි මේ ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලා. ඒ කියන්නේ අපි එතකොට කරන්නේ මේ එක ටෙක්නික් ගොඩත් තියෙනවා දැන් නිකං වැඩිම පාවිච්චි වෙන එක තමයි ආටිවිශල් නිවරල් නෙට්ුවක් කියන එක ඒකෙද ඒ ටෙක්නික් එකේද වෙන්නේ නිවරල් නෙට්ුවක් එකක් කියන්නේ අපි මිනිස්සුගේ මිනිස්සුන් ගෙනෙමේ ඕන සතෙක්ගේ විදිහ වෙන්න ඇති මේ නිවරෝණ වැඩ කරන විදිහට එහෙම ඒකක් කොතිමම මේ ප්‍රෝග්‍රෑම් එකකින් හදනවා ඒක මේ ආටිවිශල් නිවරෝන් එකක් කියලා කියෙන ඒවා ලේස් ගොඩකට අරගෙන ඒ ලේස් ඉන්ටගනෙක් කරලා ඒකට ඉන්පොට් එකක් දුන්නහම එක එක ලේස් වලින් ඒකට වෙයිට් එකක් දීලා බයස් එකක් දීලා ඒ විදිහට අවුට්පුට් එකක් ගන්නවා එතකොට ඒ ගන්න අවුට්පුට් එකෙත් අපිට කියන්නේ නිකන් කන්ෆිඩන්ස් එකක් තමයි කියන්නේ මේ අපි ඒ නිවරල් නෙට්වර්ක් එක ට්‍රේන් කරලා තියෙන වැඩේට ඉන්පුට් එක දුන්නාම අපි හිතමු ඒක දීලා තින්නේ වාහන අඳුර ගන්න කියලා. ඒ දීලා තියෙන එකේ තියෙන රූපේ වාහනයක් වෙන්න 100ට වෙන්න මේ ගානක සම්භාවිතාවත් තියනෝ කියල එකක් තමයි කියන්න ඒ ඕපන් සීවී වලින් ඉස්සර ඔබ්ෙක් රකින්නයිස් කරන්න පිල්ලන් කලලන් කලලන් කලලන් කලා දෙනවා ඉස්සර සතිගානක් දාලා මොකක් හරි <laughs> එකක් ට්‍රේන් කරන්න ඕන්න මේ මොඩල්ල එක හදන්න බේ හැබේ ඊට වැඩක් උට තේරුම් කරන්න බෑ මේ ගැන ලර්න් කරට පස අපි කාරගක් අතුර ගන්න ලර්න් කරොත්තයම ඉතින් අයිට පසේ ආයි කාරගේ අපිට බස්ස එකක් නම් ආයි මුලේ නම්ම ලර්න් කරන්නවන් ය ඒක මේ දැනිවරල් නෙට්ක් කලත් තියෙනවා ගැන අපි ඒයි පාවිච්චි කරනකොට ඒක ඒකත් ගැන තාම ඒක දියුණු වෙලා තියන්න මේ එක්තරා ඒක ට්‍රේන් කරන වැඩියට විතරයි ඒක පාවිච්චි කරන්නව නිතක මේ ඒක තියෙන විශේෂත්වය තමයි අර ඒක අර තියෙන වැලිව නිවරල් නෙට්වක්ගේ ඉන්ටගනෙක්ටන කොට ඒ නෝඩ් සල තියෙන වේට් බයස් ඒවා වෙනස් කරලා අපිට අර ගන්න අවුට්පුට්ටගේ මේ ඒක රිලයිවිල්ටික වැඩි කරගන්න පුළුවන් ඒ ඒක තමයි ට්‍රේන් කරන ලර්න් කරනවා කියලා කරන්න ගැන අපිට ඒකට උගන්නන්න පුළුවන් ඒක ට්‍රේන් කරනකොට කරන්නේ අපි එත මේක වාහන අදුරන්න තියන්න අපි ඉමේ සෙට් එකක් දෙනවා මෙන්න වාහන එසේ තව සෙට්ටය නෙගටව් සෙට් එකක් දෙනවා මේ වාහන නෙමේ ඒ වගේලා ඒකෙන් තමයි අර ඒ වැලිඋස්වල්ට මේ පැරමිටස්වලට වැලියු සසයින් කරගන්න ට්‍රේන් කරනවා කියල කිය අලුත් ලෙවල්ලකටර එයාහම් වෙන්නේ සෙල් ලර්නිින් කියන පාට්ටයකොත් ඇඩ්ඩෙනක <coughs> එයා විසින්ම ඉගෙන ගන්න උත්සා කරනවා මේ ඉගෙන ෆීඩ්බැක් එක ීක් තියෙනනම් දැන් උදාරණගතොත් ෆෙස්බුක් බිස්නස් වගේ පාවිච්චි කරපාය දැකල ඇති පේජ් uh, එකක හරි uh, එන මැසේජ් එකක් uh, අහනව මේ මේ අහන්නේ ප්‍රඩක්් එකක් ගැටද ඒැන නිකං අහනවය එතකොට අපි කියනනි යස් නෝ කියලා ඒකනෝ සෙල්ලන් කරගන්න එකැන මේක මම දී පුත්‍රේ හරිද වැරදිද කියලා ඒවගේ ගොඩාක් අයින් පුට් දෙනකොට ඒ සෙල්ලනිනොත් වෙනවේ වගේ ඇ දැන් Google ඇසිස්ටන් හරි ඇලෙක් හරි පාවිච්චි කරනවා නම් ඒ වගේ තර නිතරම එයා දෙන උත්තර වලට ෆීඩ්බැක් එකක් ගන්න ට්‍රයි ගන්නවා එක හරිද හරි කියාද අහපු එකටද උත්තර දුන්නේ ඒ වගේ කියලා ඒ වගේ දෙවල්ලින් අර ඉම්ප්‍රෝ කරගන්න මොඩල් එක ප්‍රජෙක්් එකට ඕක පවිච්චි කරනවන පලවෙනි දේ තමයි කල්පනා කරන්න ඕන ඇයි අපිට ඕනි වෙන්න අපිට මේ ප්‍රෝගැමින් වලින් කරන්න බැරි දෙයක් ඒ අයිවලින් කරන්න තියෙන අදකිල ප්‍රජෙක්්ටක් එමකත් තීරණ ඊළඟට කරන්න ඕන එක තමයි අපි ඒක ඇජීව කරන්න මොකද්ද පාවිච්චි කරන ටෙක්නික් එක මොකද මේ ඒ අයිවල ගොඩක් තියෙනවන technique neural network state machine හොමම ගත්තහම මේ ඒ එකක වැඩවලට හරියන එකක් මේ ටෙක්නික් එක ධර්මයට ටන්ස ්ලෝවට පස බුද්ධිකය අපිට එකල කලින්ම ට්‍රේන් කරපු මේ ඩේට සැක්ම තියෙනවාන ඒවා යුස් කරන්නත්තු ඒ ඒක තමයි තිල්න්න මේ ඒ වාසීතිය ගැන අපි ඉස්සර ඔය කරේ දැම ඒ අයි නිකන් හයිප් එකක් එන්න කලින් නුත් තිබුණනේ එතකොට කෙරුවේ මේ ගොඩක් කලාවට අපි තමම් ඔය මොඩල් එකක් මුල ඉඳල හදාගෙන එක මැතමටිකන් මොඩල්ල එක ඉඳලම හදාගෙන ඒකට ඩේට සෙට් ඩිෆයින් කරගෙන එක ට්‍රේන් කරගෙන ලොකු එෆට් එකක් ඕන එකට මේ දැන් එකක් තමයි අර අර ටපෝ කියල ගෝගල්ලගෙ තින් ඒ ඒවා ඒගොල්ලු මේ ඒ හාඩ්බය හදලා දන්නම මේ ටෙරා ෆ්ලොප්ස් ඔව මේ කෙලිම ඒයි මොඩල් ට්‍රේන් කරන්නම හදලදී ඒව පාවිච්චි කලා කලව් එකේදී ඔය ට්‍රේන් කරගන්නත් පුළුවන් අනිත් එක තමයි අනි ආපුය ඒයි පලට්ෆෝම්ස් තියෙනවාන ඒ අපි වොටසන් සවිසස් කියලා ඒක නැත්තන් ටෙන්සල් ෆ්ලෝ කියල එතකොට මේ ඒගොලෝ ළඟ තියෙන ප්‍රීට්‍රේන් කරපු මොඩල් අපි හිතම අපිට ඕන මේ නිකන් ඉමේජ් කලසිපාය එකක් කියලා එතකොට ඒක ආයි අමුතුවෙන් අපි එක එක්කෙනා වෙන වෙනම කරන්න ඕනේ නැහැ නේ. අපි හිතමු මේ ඒකේ තියෙන ඉලක්කම් අඳුර ගන්න <laughs> මලක් හරි සරලව කිව්වොත් OCR එකක් කියමු. ඔව්. ඒ කියන්නේ අපි ડોකියුමන්ට් එකක් දීලා ડોකියුමන්ට් එකේ තියෙන්නේ මොනවද කියලා කියව ගන්න. එහෙම නැත්නම් දැන් මේ ළඟදී <laughs> මේ කට්ටියක් මේ try කරා මේ අපේ SLT එකේ අර මේ යුසේජ් මීටරේ ගියාම මේකක් එන්නේ. ඕකයි අය එකක් කරහා මේ කරන්න පුළුවන්. ඇත්තම ඉතින් කරන්න බැරි කමක් නැහැ. මොකද දැන් එකක් තමයි ඕනෙනම් අපිට ට්‍රේන් කරන්න පුළන් අපි ඩේට සෙට්ස් දීලා එම නැතන් දැන් කොමන් මේ වගේ අයි පලට්ෆෝර්මය කරේ පාචි කරනට තියෙන තවත් අයි ට්‍රේන් කරනවත් අපිට බෙනිෆිශල් කැනද සිංහල කියවන්න ගැන්නුවත් එහෙම එක්කෙනෙක් දෙවනික් කෙන ඒපයක පාචිනට එයා ඕටමටිකලි දන්න මේ සිංහල කියලා අර ඒ වගේ කැන අපි කෙනෙක් අපි දැනුම ලබාගන්නවගේ තමයි කැන මම්මන හරි දෙයක් ඉගෙන ගත්තරසමට එක තාව කෙනෙට දෙන්න පුල යිති ඒක නිසාර ටල්ස් පලටෆෝම් දියවරගේ වාස ඒක තමයි කාරක අපිත ටෙන්ස ලෝ මඩල ඒක කෝමල් වලට ගන්න ඔන්නම් කන්වට කරන්න ටෝල්ස් තින ඒ වගේ මේ එතකොට අපි අර මුල ඉඳලා කරන්න ඕන්න ගොඩක් ඉහළ දැනකින් පටන් අරගෙන අපේ වැඩේට ඕන අනිත් ටිකට ෆෝකස් කරන්න පුළුවන් අපිට මේ අර AI පාට් එකට අඩුවෙන් වෙයිට් එකක් දී. ඉතින් අර ඕන හැමතිස්සේ මර සමහල්ලට පොඩි වැඩක් කරගන්න ඕන්න අපිතම ඩොගිමෙන්ටක් කියවල එක තින ටෙක්ස් ටෙක්ස්ටල්ට ට්‍රන්ස්ලේට් කරගන්න ඕන්නම් ස්කෑනිං වගේ ගන්න එකට සමහල්ලට ඒ ඒක පාචි කරන්න අවශ්‍යනය කර හදපු මේ ඕ ලයිබ්‍රී සිනම්ම තියන්න පුළුවන් ටක්ගාලවට මඩිකලි මෙච් ප්‍රසෙස් කරන ඒක නිසා හරියටම තමන්ගේ අවශ්‍ය මොකද ඒ ඒක වැඩ කරන්නවට ඉතින් අර ඉගෙන ගන්න තියෙන එක සහ ගන්නන්න තියෙන ප්‍රමාණයට ඒ වගේම තියෙනවා අනිකඉතින් ෆ්‍රීදනේව තීරත්තිල ටෙන්ස ්ලෝහම ්‍රීද නෑන අන්මියුට් ඒක කාලිග තියෙනවා මේ අපිට ගැන්න මේ ලෙවල් අපිට ක්‍රඩස් ප්‍රමාණයක් තියෙන ඒගන්න ස්කොන්ල එකනති නිකන්න මේ කියන ගැතන තියෙන අර ප්‍රජෙක්් එකට ගන්නවනම් අපි පොයිස්තික හරියටම කියමු එකක් දැන්කිවන අපි මොකක්ද ඒ අයිවලින් කරන්න යන්න කියලා ඉළඟට තියෙන අපේ ඒ කරන්න යන වැඩේ ඒගැන ඒ ඒ වැඩේට අදාල ෆීචස් තියන ඒයි පලට්ෆෝර්ම් එක තෝරගන්න ඊළඟට ගොඩත් තින ලයිබ්‍රිස් තින වෙන හෝස්ටට පලට්ෆෝර්ම්ස් තින ඒකෙන් ගොගල්ලගේ තාම එකක් නෑනේ අපට කෙලින්ම පත් කිල්ල ටෙන්සලෝ මේ එම දන්න තමයි බැක් කරන්නේ ඕ ඒනට ගුගල්ලක් ගුගල් ලගේ අයිවල පාට්ට එකක් මේනේ මේ ඇසුව ඒ අයි තියෙනවා මේ ඒක කෙලිම හොස්ටඩ් මේ සවිස කෝටාන කෝටනත් ඒකන ඒකුල්ල ඒක යන එක මේ මේ එවනේ ඇසුවවල තියෙනවා මේ ඒ අයි සර්විස ඕසයිස් වෙනම තියෙන මේ ඊළඟට වොට්සන් ප්ලට්ෆෝම් එක තියෙන එක ඒක වොට්සන් ගෙවන්න ඕනේ හොට්ස් හොස්ටඩ් මොඩල් එකකුත් තියෙනවා මේ නැත්නම් අපිට එම්බෙඩ් කරගන්න පුළුවන් ඒවත් තියෙනවා ඊළඟට බලන්න ඕන අපි කරන ප්‍රෝගමින් ලැංවේජ් එක සහ අපේ ප්‍රොජෙක්් එක ටෙක්නිකල් ආකිටෙක්ච එක ජාවලින් කරන ජාව API තියෙනවත් තියෙන <laughs> ගොඩක් පයිතන්වලට තමයි මේ ගොඩක් ඒව තියන්න මේ මොකද ප්‍රොටෝටයිපින් හෙම කරගන්න හරිලේ වැඩ ඉනකට බලන්න ඕන අපිට මේ අපේ ටෙක්නිකල් ආකිටෙක්්චයකට ගැලපෙනවාද කියලා අපි තෝරගන්න එකයි එක ලයිසන්ස් මොඩල් එක බලන්න ඕන ඉළඟට කොච්චර දුරට එක කස්ටමයිස් කරගන්න පුළුවන්ද සහ අපේ රික්වයමන්ට් එක කොච්චර ස්පෙසිෆික් එකක්ද කියලා ජෙන්රික එකක් නම් ගොඩක් හැම එකකින්ම ජෙන්රිකයක් කරගන්න පුළුවන් හැබ අපේ ස්පෙසිෆික් රික්වාමට එකක් නම් තියන්නේ මේ ඒක කොච්චර කස්ටමයිස් කරගන්න පුළුවන්ද තහ ඒක අපේ ප්‍රජෙට් එක මේන්ටෙන් කරගෙන අද්දී ඒක වෙනස්කම් එක වැඩ කරන්න පුළුවන්ද කිය ගොඩක් කරට මේ ඩොක්කමෙන්ටේෂනයම කියල බලන්න ඕනේ ඒක කේපිබිලිටස් මනාද මනාද ට්‍රේන් කරන්න පුළුවන්ට පස්සේ තමන් කරන්න යනදේ ඇත්තරම කරන්න ලයිබ්‍රියත් තින සමහලට අරමං කලින් කිවගේ ගුඩ්දඟල්ල දඟලය එකක් එක කරනවටට ලයිබ්‍රී සමල්ලට තියෙන පලස් ස්පෙසිෆික් ටාස්කල්ට ඒ වගේ පාච්චි කරන එක ලේසිවෙන්න පුළුව අනිත්තක මේ අපි ටෙන්සල් ලෝ වගේ පාවිච්චි කරන එක හොඳ තියෙන දැන් ගිට්හබ්බල බැලුවත් ට්‍රේන් කරපු මොඩල් හෙමත් තියෙන එක එක සාමාන්‍ය ස්පෙසිික් යස් කේස් වලට වුණත් ට්‍රේන් කරපු මොඩල්ස් තියෙනවා ඒ අරගෙන පාවිච්චි කරන්න පුළුවන් අපිට බලමු තව දාපු කට්ටිය තව මනවා අපිට බැරිද ටෙක් අත ඒ එකක් ලව කරවන්න කතා කරන්න ආරස් පිට්ි ගැට් කල තිබ ප්‍රශ්න බැල සච් කර පාදැන් ගොඩක්ලට පහුගේ වැඩ සටන්නල කතා කරපන කතා කරන එක ඇල්ලදල ගත්ත කිව රිපිට් වයසට යනකොට ඕකයි මතකට අප්පා දේගෙන සවසපතකන මොනාදුනේ කියලා අපෙන් අහල තිබ්බා යා ඩොපිං වැඩ කරන්නකම තෙලයා ඩොපිං කියන ගතින් ගැන කාර බට එයා ඩොපින් කියල එයා ඩොපින් කියනකිති මැක් මේ සහ අයෝස් එකන අපල් මේ කෝසිිස්ටම් එක එකක් එවනට දැ වින්ඩෝස් වෙලත් තියෙනවා ගනේ දම විඩෝස් මයිතල් ටෙන්නල ටෙන්නලන හැබැ වින්ඩෝස් ටෙන්නලෝක ප්‍රශ්න තියෙන් ඕක මේ ඇක්ටව ඩෙක්ටික යම්පික කරන්න ඒවගේ ප්‍රශ්නටයක් තියෙන එක මසින් දෙයක් පබ්ලික් නෙට්ට කිටිය ඩොප්ෙන්හ මේ මන්දක්ක ගැන ටෙන්වල ඉස්සර එකන් තව එන්නම කියලා මේ ගැන ෆෝන් වලටයි එක ඇන්ඩරෝයිඩ් යෝස් වලටත් මේ ෂෙයා කරන්න පුළුවන් ඒක එන්නේ අර කාස්ට් වගේ ඒක මම හිතන්නේ ඒක දාන්න හදන්නේ ඒගොල්ලෝ අර ඒගොල්ලෝ මොකද සර්ෆේස් මොකද්ද කෙහෙල් මල කලුත් එකක් ආයි ලොන්ච් කරනවා හදපු එක නේද ඔෆිස් වලට හදපු සර්ෆස් අර මැජික් වලට එහෙම මැජික් මැජික් ඔව් මීටින් වල දැන් අලුත් එකක් ආයි හදලා තියෙනවා ඒක ඩෙමෝ එක නම් මාර ලස්සනට තියුණා නේද කාරික මේ ඒක අපි කතා කරනොක්කම ට්‍රන්ස්ක්‍රිප් එක ඒක ඇත්තන මේකොලක ස්කයිප් කොල්ල ගත රියල් සයිස් වනස එක කතා කරන්න පුලන් අනික ඒ අර හතරක් පැරලල් ජොයින් කරන්න පුල 55ංච් හතරක් එකට හැබැයි එක ගාන දැන් පරණ එකන මට මතක 8000 ඩොල සිතර දැ මේකල මේ පාරගෙල් තිබ ගේ පාරකට අඩුවෙන් තමයි මේක දෙන්නේ කියලා 7999 වගේ ඇතිනේ <laughs> ඕටික එකන ඔෆිස්සගේ එන්වර්මට ෝටික සටප් කරන්න තෝරන එක එන්න ඒකට අනිවර එක්ට ඩෙක්ටිය ෝටලු ඒගැනේ ඔක්කොම හැබැර ඔය කෝල් මේකන ෆිස් ෆෝර්න එකත් එක් එහෙම කනෙක්න කනෙක් මාරගත මේ කෝපරේට් ඇවල්ට මේ ඩිවයිස් ඇදනවා මේ යකා බැඳගත්තාගේ නයි ගැලවෙන්න බෑන දැ උදාරණගතත් මම මේ අද පූල්ල එකක් රන් කරා අද අද දීරකට එක්කතාගේ හොඳ බ්‍රවසරකමකක්ද කියලා ඒක අප එක යස් කේස ඇත ඒ කෝපරේට් ගාම ඒ අරන්න වෙන ප්‍රපෝසලූෂන්යන් නෑ කියලා මේ එන්ටපයිස් ඇඩ්බින් කෙනෙක්ට මනෙජ් කරන්න පුළුව සීටනු නමේ නමයක් ඉතින් කතාව ඇත්තනේ ෆයෆොක්ස් ලගේ මොකක් දෙකක් තියෙනල ඉතින් ඕවා අර සිංගල් පොයින්ට මනෙජ්මට එකක් නෙේ දැන් ක්ටට ගත්තේ පොලිසිස්ටික දැම්ම මේ කර බ්‍රාංචස් තිනන බ්‍රාංචස්ලට කැඩවා අර එකම දේ තියෙන ඇන්ඩරොයිඩු අයෝස මැනේජ් කරන තැත් පටිට උසදාගන්නන යරන්න සිිස්ටම්මයක් විදිට ගත්තත් හෙමිතින් ඔක්කොමටි මනේජ් කරන හෙනවලේ පච් ඩිප්ලොයි කරනද පපලිකේෂන් දාන්නද ලයිස ස්ටේටස් බලන්න කරන්න බැරි කියල දෙයක් නෑ ද අපි අපි අපහු මේ ඇඩරොප්ක් ගැනට යන්නේ මේ දෑඩරොප් එක මන්දන්න විදිරන්න කාලින්ක පියට පිය මේ බලුටුත් කනෙක්ෂන් යන්න බලුට ඕ ලුටුත් වලින් ඉනිශේ ඔතැන්ටිකේට් කරලා වයිෆයි හරහා මේ ගැන එයාඩොප් වැඩ කරන්න මේ වයිෆයි කැන එකම වයිෆයි නෙට්වක් එක නොන කියලගන්න ඩිවයිස් එකතර වෙනම නෙට්වක්ක් ලට හැදෙනවා ියට පිය එක හැබැයි මැක් අර මතකන හර්ෂට මට යාඩොප් කරන්න කියලා මුකු ඩොප්පුන්න ඇද ගොඩක්ති iPhoneෆෝන් Appleල් වලත් ඉතින් එක වර්ෂන් වලට කම්පිටිබල්නෑ වගේ ලොකුලොකු ප්‍රශ්න තියනවා ඉතින් ඩොප්ල හැබයි හැබැයි ඉතින් ෆීජයක් විදිර ගත්තහම ෆයිල් ට්‍රන්සකන් ලේසි විදිහම් ඒගැන මේම ඉඩි කර ඔය රික්වමෙන්ට් එක ඇත්තරම අපිට තියනවාද ගැන දැන් උදාහරගත ම ගත්තද මටහම කවදක්ත් ඇවිල්ල නැහම රික්වට මේ ෆයිල් කරට වන්නන කියලා මෙහම ද ෆෝන් එක ෆොට එකක් කරන්න කම්පිට ඒ ඇපල්ල තිවන ගැන ගේ බලුටුත් ෆයිල් ට්‍රන්ස කරන්න බෑ ඒ ල්ලා හදපු ප්‍රශ්නයක් ඉන්නන එක නැත්තන් අර සාමාන්‍ය මනුස්සෙට තියෙන ප්‍රශ්නය ඇල් පටෆෝර්ම එක දීච්ච නෑමන් මන් දැකල් තියෙන තව ඔයාගේ මේ ඇප්ස් තියෙනවා ගැන කොස් පලටෆෝර්ම් ඇප්ස් ඇයි මේ පුසිදන් ඇන්ඩරෝයිඩ් වලට මේ ඕන දෙයක් යවන්න පුෂාරිට් එහෙම පුස්බුල පුස්බුලට් ටෙම්පලන් ඕනෑ ගැන එක ගිල්ලනෙන් ලව් ඉන්ටනට කියලන පියට පියන එහෙමන මේ පියට පිය හැදන මේ පියට පිය ගොඩක් තින මේ බලුටුත් ah. තමයි තින්න වැඩ කරන්න වයිෆයි පියට පියන තිනවද කාලයක් ගිහිල්ල තමයින්න හැබැයිති අර මෙහෙමයි දෝක කොමන් වනොත් මාර වටනගැන් පලට්ෆෝම් දෙයක් අතර දැන් ෆයිල් ට්‍රන්සර් එකක් කරන්න පුලන ගැන ඉඩිපෙන්ඩ දෙමින් මැක් එකක් එක මින්ඩෝස එකටන පලන මින්ඩෝස එක මැක් එකටන පලන වටන උද උදාරගතතම දැන් ඔයි දැන් ඔය වගේම තියන ශරිට ලව් ලව් හරන්නේ දැ ඕක අර වගේ මර කොමන් සලූෂන් ඇතින බොද්ධිකර ඩිස්පලේ ශාරිං වලට මිර කාස් කියල කියන අර කාස් කියලගෙන මේ කාස් කියලගෙන ඒකත් තර වයිෆවුඩ දිවට හරිම අන්රිලාබල් සහ හෙනම ස්ලෝ සලූෂන් යන්නේ දැන් මම දැන් උදාහරණකතත් දැන් ෆෝන් මගේ ෆෝන් එක මම දැන් ටීව එකට ස්ක්‍රීන් එක ෂයා කරොත්තේම අර ලැගී එක්ස්පීරෙන්න්ස් ඇත්තමයින්න තාමර හිත හොඳට එන්න ඊට පස්සේ දැන්ම කාරග හයිකරගෙනන්නවා අර ෆයිස්ටික් කැමසන් සමලට මැප් එක දාගන්නන්න මංකරමකට මට ඇන්ඩරෝයිඩ් ඩොට නැති හිද මංකරන්නේ ස්ක්‍රීන් කාස් කරනවා මේ ෆෝන් එක සෙට් එකට ඇති ඒ අර එන්න රිලයිබිල්ටි පිල්බඳ ලොකු ප්‍රශ්යක් තියෙන එකෙන් තාමරාව ඔය පියට පිය ඔතන්ටිකේෂන් ප්‍රශ්න පියට පිය වැඩ කරන ක්‍රම ඒවගේ තාම මේ ඉගැන් හරියටම අයනවට්ටලා නැති ප්‍රශ් නැති දැව ද ෆයිල් රොප් එක දා තිල්න්නට මතකද හර්ෂණයට ඒක රොප් කරන USB පෙන්න්න ගැන ෆයිල්ල කොපි කල්ලා අර පැතර දාන තරකට වඩා වෙලාගේ ඒක මොකද වැඩ කරන්න තිකල ික කරට ඕගේ වුණ හමර වෙන්නේ දැන් ඔය මයිකරසොෆ් ලගේ ක්ටරෙක් සලූෂන තියෙන ඔටික කරගත්තර පස්සේ අරානිත් වැඩ ටික ෆ්ලෝලසේ ගන්න හිතන්න දෙයක් නැහැ ඒක නිසා අර මංහිතන්නේ ඒ අරොප්පල අවශ්‍යම වෙන්නේ අර සීම්ලස් කියන එක හදාගන්න තයි මොකද ඇපල්ලනං අර වර්ෂන් කඩනවා කියන එක කිසිම දුකක් නැතෝ කරන්නට මේ වර්ෂණ කර වර්ෂණ එක නැත්ත පට කරන්න බෑ කරන්න බෑ ඉති ඒ වගේ ඒක නැති කල් අපිට කොමන් විදියක් හදාගන්න බලන්න කොමන් ස්ටන්ඩ් මේ එකක් මේ මාරවටනවා විඩෝස් විඩෝස් ටැන්නල තියෙන නොයිම්ම දේ තමාමට මේ අප්ඩේට්ස් මේ වෙන සයිස් බලදි බිහේ නෑ ඒකත් එකක් අනික ඒක බිහේ ගැන එක පාටම රීස්ටාර්ට් වෙනවා කම්පියුටර් අප්ඩේට් එක ඒ වගේ දේවල් يعني ඒක කන්ට්‍රෝල් රේටයක් අඩු යූසර්ට මේ අප්ඩේට් අනික මේ Windows දැන් අර මොනවාද create update fold update rat update date update හෙට අප්ඩේට් ඒ කියන්නේ කම්පියුටරේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා තිබ්බත් ඒ අප්ඩේට් එක පටන් යන වත්තර ඒවත් අනික 4GB 5GB රීස්ටාර්ට් සයිසුත් අනික පොඩි පොඩි සයිස් නෙමෙයි disable කරන්න බෑන බෑ සිකට අප්ඩ ඩිසබගන් ලේසි විදිහන්න රජිස්ට්‍රියම ඩිසබගන්නන මේ අප්ඩේට් සවිස් ඒවන තබ්ඩේට්ක ඩිසබ කරගෙන ඉටස අප තවන ප්‍රශ්නයන් ඕ සිකට පැචසෙන්න්න අනික මටනන් තේරෙන නැතිම ක්‍රියටස් අප්ඩේට් ෆෝල් අප්ඩේට් ඒ මටනං හිතෙන් ඔයස කලුතෙන් දානවා කියලා හැම පාරක් ගාන පඩිපඩි වෙනස්කම්ද එලියට පේනවදී අර පේන්ට් ටල්ට මොනවරි කෑල්ටිය කැට් කලවනවා ඒගැබ්ඩි එහෙම නැත්තන් කරපල අපට ලේසි විදිහත් තියෙනවන හම සිකරට පැච් උතරක් ගන්නම අන්නේ එකන ඒගොල්ලො දැනගන්නනේ ස්ට්‍රීම්ස් දෙකක් හදන්නන ඒගැන්නේ ඒකැන මේ විකාර අප්ඩේටර ලේටස් ග්‍රේටස් ලෝෂණකින් ඕනි කියලා කට්ටයක් ඉන්නන මේ හරි වගේ දසම එක එක එකයි එකද මගේ දෙකනේ කියලා අන්නේ වගේ මටනං ඇත්තරම දැන් ඒගැන්නේ තේරෙන්න්නේ වන ඒ ගැන්නේ වින්ඩෝස් වර්ෂන් කියන එක නම් දැන් ගැන මන් තාම ඒහරට පොයින්් වන්න හරන්න අපි ඒවනට වැඩ කරන්න බ්‍රවසරන්නේ ඔස්සක් කියන එක ගැන බ්‍රවසරට විතර බුට් ඉස්සර අයිසර අයිෝන ක්‍රෝම් ඩව්ලෝඩ් කරන්න වගේ ඔස්ස ගෝඩ බ්‍රවසර කෝපන් කර ඒක නිසා බ්‍රවසරකව මතක් වුණ කාලික මේ දැන් ක්‍රෝම එක ස්තරහට අර එසල් සයිට් පෙන්න්නන විදිහ වෙනස් කරනවා කියලා නිවසක තිබන එකන්න දැන් දැන්ගේ කොල්ල පෙන්න්නන්නේ කොලපාට අර ලොක්ක එකත් එක්ක සිකව කියලා HPS තියන සයිට් එක එකල කනපිට ගහන කියල ගන්න සිකව නැත්තන් විතරක් සිකනෑ කියල ගෙන නැත්තන් සාමාන්‍ය ජයට සයිට ඕ හැබැයි ඕක මිනිස්සුට පුරදුුවන්න එනම කාලයක් එයා මේ සයිට් සිකනෑ කියලා එහමට මිනිස්සුන්ගේ ප්‍රසප්ෂන් එක ගැනම කොල්ල පාටද පැඩ් ලොග් දැකල අරාමය වෙලා දැන් හිතහදිලනන්නේ ඒනට දැ අනි පැත්ත කරපු ගා මිනිස්සුන්ට වෙන්න මේක සිකුවෙන කියලා අල්ලදාල් නිකයින්දී අනික දැන් අර තමන්ගේ සයිට්ක එස්සල් කරන්න වනං දැන් කාලිග දැන් හැබැයි ස්රට වඩා ගොඩ ලේසි ක්‍රම තියෙන ලෙක්‍රප් ලෙසෙන් ක්‍රිප්ටෝගේවා මේ ගැන තමන්ට වියදමක් නැතුවම මේ සෙසල් සටිකට්ටක් ගන්න පුළුවන් ප්‍රශ්න කලව් ලදාගන්න පලන තයිස්සරට ඇති එසෙල් කරන්න ගෙන එක මනන් දකින්නේ ගැන්නේ මස්ට එකක් හැටියට එක සයිට්ටත් දාන එසෙල් නැතුව දානක දැද කාල තේරුමක් නෑම වගේ මොකක් දැඟ හෝස්ටින්ලට ගියත්තේම ඒ දැක්සී පැනල් වගේ ගත්තත් ලෙස්සන් ක්‍රිප් බිල්ටින් ොටිතින් ඩොමෙන්න්න කට් කන අරගන්න සිටිකට කොටමට ලිශ ලා තියෙන්නේ එෝලට e වනත් හොඳයි නැතිවුණ හතමයි කියන්නේ ගොඩක් රෑන්ක බල්ලහට ඒකත් හැබැයි මටනං එහෙම කියන තරම් වෙනසක් දැකලා නැහැ ගැන්නේ දැන් අපි ටකස්සගේ වුණත් ඉස්සර SSL ෆුල් තිබ්බේ නැහැ නේද නේද දැම්ම කියලා රෑංකින් ලොක වෙනසක් වුණා කියලා ගැන්නේ සමහරලාට මෙහෙම අර ලෝ ගැන ගොල්ල කියලා තිබෙම කාලික ඔහන් මේ මස් මේ අවුරුද්ධ මැයි හරි ජූනි හරිදන් තම ඒ රෑකින් කතාවත් ඉන්කෝස් කරන්නා කියලා තිබ්බ ඔය අතර මේ තවත් පොඩි නිවස් ඇත්තින මේ මැජෙන්ටෝ ඇඩෝබිලා ගන්නවා කියලා අරගෙන තියෙන් තාමති ප්‍රසෙස් ගන්න දැ මැජෙන්ටෝ කවර පාච්චි කන නම් පලට්ෆෝර්ම මාරු කරන කාලයරි නැත්ත හැඩෝවිල අත මහිතන්නේ මේ ඇඩොබ් දැන්ටිකක් මේ කැන්දැන්ගෝ ගිය අවුරුද රීට කලින් අවුරුදු වෙලවගේ දන් ටයක් ඕපන් සෝස් පැත්තරත් එන පාට පෙන මොකදර එකළොගේ ලොගු ප්‍රජෙක්ට ඇතින බ්‍රකට්ස කියලා අයිඩිය එකක් ඕ මතන් ගොඩක් මේ ඩිවලපස්ල පාච්චි කරනවත තියකත් ඕපන් සෝස් ඒක නිසා මහිතන් එකල පොඩි ඕපන් සෝස් මේ පැත්තක පත්යන නැතට ෆ්ලස්් එම නැත්තම් ඇක්‍රබැට් ඒ ආවත් හොඳයි නැත්තා මේ ඇඩෝල තමයි මගේ දන්න සෑහෙන්න මේ සෙකියරිටි ෂෝස් තියෙන පඩක්ට තියෙනන සිකරටි ෂෝස්ට ඇක්‍රබට රීඩ එක කවද බැලුව කාලික මේ දැන් මැජෙන්ටෝ කියන්න මේ මැජෙන්ට ගැන ගොඩක් දන්නත්තන් මැජෙන්ට ගැන කොමස් පලට ෆෝර්ම් එක ඒක ඉතින් දැන් පඩ සපොට්ට හොඳට එන පඩ එකත් දැම්ම පෙජ්ජක් ඇතිලෙන්න්නවාගේ පේලින් රෙන්ඩ වෙලා ඉදන්න මේ පේජ බලන්න පිඩිය ෆක්ට බැටරි ඉස්ටෝ කරන්න කියලා <laughs> මැජෙන්ට ඉතින් ඇත්තරම දැන් ප්‍රශ්න තියන තිල්න්න ඒකොමස්සල්ට ගහම සාමාන්‍ය ටිකක් ලොකෝට කරන්න මැජෙන්ටරෙන් ඔප්ෂන් යන්න නේ හැබැයි දැන් කාලිග අනිත් ඒකොමස් මේ සොෆ්ටය ඔක්කොම් ගොඩක් ඔක්කොම් බැලුවත්හම ලොකු කම්පනිස් තමයි අයිතින ගැන ජෙන්ටෝලටත් දැන් ඇඩබ් සෙට්ටුනා කියන්න එක පොඩ්ඩක් ඒ පැත්තෙන් හො තියෙනවා මේ ඉස්සර ඒබේතිබ ඉට පස තාමක්කර වෙන මක්කර පොඩි වෙංච කම්පැන එක පොඩින මේ එකට අලබු මේ වෙංච කම්පැන එකක් මේ කුත් තිබ්බ මේ මහිතන එක තමයි ඕක විකුණල තියෙන්නේ මනාද ඊබේකෙන්න්නම් ගොඩක් ඒව එකුන්නන ඒගොල්ලන්ගේ මනාද පේ පැල්ල එක කරගත්තා ඒගොලන්ට මනහරි ප්‍රශ්නෝගයක් වුණා දැන් කෝමරි ඕපන් කාට් තියෙනවා වගේ එකක් ඊට පස්සේ වූ කොමස් තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ගත්තොත් එහෙම Salesforce Microsoft පැත්තට යනවා. ඊට පස්සේ SAP එකේ තාම මොකක් කරේ වෙන Oracle ලගේ තාම වෙනම solution එකක් තියෙනවා. ඔව් Oracle දානවා. තව business එකක් කරන්න ඕන Oracle license එක. Magento ලාට කම්පිට් කරන්න පුළුවන් මේලො ඇඩබ් සෙට්ටුනාම ඒවගේ හෙම න්න ඇඩෝබ කියන කම්පටිටව සයිටන් ඒගන කම්පට දැම ලාගේ එක දවස අපිට ඇඩබ්ම කර ටික කාලකර ලයිසන්න ගන්න ූමනාල එමිසුට හෙ විකරන නොමනත් තිබෙන හොයාගන්නත් අමාරු මෙහුණත්ද මංගෙටින් ගැහ ඕර කල්ල මක්හර පොඩ්ඩකට කතාරත් මේකල ඔක්කොම සිටම්ටි දාන්න ඇවිල මෙතන මේ ඔක්කොම ඇල්ලා හර සූට් අදක ටට්ට ගල කට්ටල්ල කාපරකට දාලා වහගෙන් දරවා මවස් පෑඩ්ගත් තොරකල් පෑඩ්ඩ දෙල්ලවල්ල තියෙන්නේ ඒ වගේ ඒ අතින් ගැලහ මයික්‍රසොප්ලාර ඒ කෝපරෙට් මේ මුහුණුවරින් අයින් එලා තිරනේ මේ මේ පාර මොකද මයිකසොප්ලගේ ඩිවලප කම්ෆරන්සගේ කීනොට්ට පැ කිය තුනා කීනොට්කිවට ඒ විතරද මන්ද ඒක විතරයි තිල තියෙන්නේ ඒකේ මුළු කීනොට්ටගෙන් වින්ඩෝස් කියලා තින දොලස් පාරයි <laughs> <laughs> ඒගන්නේ ඒගොල්ලන්ගේ දැම් මහිතන්නේ එකන්නේ මං දැන් ඒගොල්ල අර ඕපන් සෝස් දැන් බින්ඩෝසල්ට විලිනක්ස් දාලාතින මංහිතන ඒකො දැන්ර සර්විසස් කියනවට තයි මූවෙන්නේ ගැන්නේ ඒකැන ඒකයි හැබැ කෝපරේට් වෙලත් කලික තාම බැලුවොත් දැන් අපි Google එකයි Apple එකයි ඔය ඒවල්ලන්ගේ ඩිවලොපගන් පරස්තින ඒක බැලුවහම මේ ගොඩක් ඒගොල්ලෝ කන්සිවම ටාගට් කරගෙන තාම මයිකෝසොෆ්ට්ලාගේ තීරවා මේ ඒ පැත්තටත් තින ගැදීම පැත්තට එනවා හැබයි කෝපරට නෑ වෙලා තින මයිකරසබ් දෙන සලූෂණය ගම බුද්ධික හැදැන් කෝපරට න්වර්මට සලූෂණ එකත ටක්ට ඩෙක්ට ෆයිල් සර්වස් අයිට පස්සේ මේල් සර්වස් එතකට හයිබ්‍රිඩ් ලව් යන්න මැනේජ්මන් ටූල්ස් ඒ ඔක්කොම ගත්තොත් එම කවුරුත් නැහැ ඒ වගේ එන්ටප්‍රයිස් එකට සලූෂන් ඇදන්න මහිතන්න කවරුත් නෑ ගැන 360 සලූෂන සිංගල් වැඩගෙන සිංගල් වැඩගෙන දැන් අපි තම අපි ඉන්පස්ටක්ටයගේද ලම දෙන්න පුල ගැන මනෙක්මට සරම ගොඩක්රට එන්ටපයිසට වටින මනෙක්මන් ටූල් කියන මනෙක්මන් කියන තම ගොඩක් එන්ටපයිසට වටින ගැන කම්පිටද සියද සියතුන් සියත් තියෙන කොට හරසිය පන්සිය තිනට මැනෙච් කරන්න සහ බ්‍රාන්ච් ඔෆිසස් එක්ක ඔතන්ටිකේෂන් පස්වර්ඩ් ප්‍රශ්න එකන් හෙල්ප් ඩෙස්කයක් රන් කරන්න කියන එක ලේසි නෑන ඇට ඒක නිසාර ඒ වගේ වුණහම දැම් ලිනක්ස් ගත්තා ත්‍රෙඩ්ටඩ් ගත්තත් එහෙම නැත්තං මේ මයික් මැක්කත්තොත් එහමන කිසිම දෙයක් නෑන ඒ වගේ අර දැම් ලිනක් අත් අඩු ගන මොන හරි පොඩිපිටියක් හරි අටෝ ගන්න මොන හරිදින ඒතර මොක ඩ්‍රොපින් සලූෂන්ස් නයකැන් දැම්ම වැඩ කරා කියන අයිබම් තමයි ත ඒගොල්ලන්ගේ ඔය තියෙන නැක්වයි කරපු ගඩක්ේ ඒවත් ඉතින් අර මයිකසො මට්ටමට අර ඒ වගේ ප්‍රඩක්ට උට්ට ගන්න ඒති පලාස්ටර් සලූෂන් හැමෝගම තින අරගෙන් කැල්ලම් යාගෙන් කැල්ලම් මෙතනින් කැල්ලක් ද නොවෙල්ලුනත් නොවෙල්ලගෙතු මනේජ්මන්ට් පාට් තියෙන ගැන් නොවල් නෙට්ටවලත් බින්ඩෝස් තමයි වනච් කරන්න එකළන්ගේ සවස් තින දාලා යොම කරන්නට නමුත්තර කොච්චර කොහොම කතා කරත් ඉතින් Windows කියන එක ඒගොල්ලන්ට මම හිතන්නේ දැන් මාකටිං වලට මාන්සි වෙන දෙයක්වත් නැතුව ඇති ඉතින් මේකට වඩා කම්පිටිටර් කෙනෙක් නැහැ නේ ඇත්තම කතා කරා Microsoft ලට ඒක cloud පැත්ත අරම ගත්තාම එරෙන්න කැන කන්සිීම ඩෙස්ටම් මාගට්ගේ කවුද කම්පිටි ලව් පැත්ත ගත්තත් අසර ලව් ඕ වැඩි බයින්නත් නෑනකටන ඕ සිරාට අනික මින්ඩෝස් ටෙන් ඔය තිල්න්න බැන්නට සාමානය ප්‍රඩක්් 8 රිලිස් එක ගත්තත් එම හොඳ ප්‍රඩක්් එකක්න 8ටරෙන් අර හු මටන දින එකම තරහ තාමත්යෙන් තර ස්ටාර්ට් මනුව එකයින් කරප එකයි <laughs> පස්සෙතින් බල තේරුම් ගත ඩෙස්ටොප් එකට දෙයන මේ ක්‍රෝම එක ෂෝට් කට දාගත්ත මැතිනි කෙ <laughs> ඒකයි ෂඩ්ඩවන් ෂඩ්ඩවන්න තියකයි හඩ්ඩවන්න හන විනිරදයක් තරන ගොහ ෂඩ්ඩවන්න එක එක ටෙන්න එක හදල් තින නති නැත්තන් කම්පිට හඩ්ඩම් කරන්න කියන මෙන්ටල්ටිට ඒත් හදල් තිබේ පස්සේ මාර්ග මන් ලයින් එකෙන් ෂෝට් කට්ට හදාගත්ත මැසිනේ සඩ්ඩවන්න ඩෙස්ටප් එකට නැත්ත සඩ්ඩව් එක හාගන්න බැර තා ප්‍රශ්නකට නද අපේ ටෙක් අතා ගරුප් එක බලන්නකොට මත් දැක්ක ගාලින්ග දැන් මෙම්බස්ල ඉන්න විසි හතර දස් නමසී පනස් සතා ගරුප් එක අපේ පේජයකුත්ති නොට එක් කතා ඒකට ඇවේ ලයික් තියන්නේ නමදස් පත්සියනුව එදේ පේජ කවුරුත් කිසිම දෙයක් කරන්න <laughs> හැනේ හැ නිකගන්නකොට ගිල් ලයිකයක් ඔබරන්න බලුවන්න ඕ එන ගිල ඔබන්න දැන් ඉන්නකන් ටක්ගල ගිල්ල එන්න මේ ගිල්ල ටෙක් කතා කියල සැත් කල පෙජ්ජක වෙලා අපි ඇත්තට මේ හරිට ප්‍රමෝට් කරන්නෙත් නෑ පේජ්ජල්ලි නොයි ගරුප් එකෙනවෙන අපි නිකම් පෝස්ට එකත් දෙම අනික අපේ නිකාරද වෙලා තියන්න වෙන ගරුප්ප ගෙන අපේ දන්න නිදි සංග්‍රහයකොත් තියෙන මිනිසුන්ට ගිල්ල මේ දවල්ට කෑමනාද මචන් ඒවාගේ වහන්න බෑනේ මේ බලන්නක බල්ලෙක් හරිශෝයි ඒ වගේ දාන්න බෑ ඉති ඒ වගේ වුණහම ඉතින් අමාර් තාමත් එන බෑර වගේ පෝස්්නගේ බැකගේ වශයා කරන හැබැයිතින් මට සතුට ඒවාගේ කලීන් රූප ඇතියක නොච්චර කට්ටයක් ඉන්නගෙන මන්න මටනග ටයිම් ලයින්ල කුණු කන්දල් මෙම මිනිසු කර කන්සියම් ඕගිතින් අර ලොකු ප්‍රශ්නයන්නේ මොන ඉන්ෆෝර්මේෂන්ද කන්සියම් කරන්න කියන එක ඒකති සුපස්ටාවල දම කතා කරගෙනන්න මේ ප්‍රශ්නකට පෝල්ලි උඩින්ම තියන්න මේ ඊබේ සෙලගෙන කෙන කොඳ බුද්ධික අන්න ඇශුව අඩ බයිබනේ මක්කර එකක් <laughs> නෑ කොමද ප්‍රනවස් කරන්න හරි ඊබේ සැලගෙන කෙනෙකු සැලගෙන කෙන මොන ලිස් කරන්න ඕන බෑන සල්ලිගන්න ලංකාට සල්ලිගන්න බෑන පේපැල්ල ලංකායි වේ සැලගෙනකෙන හැබැර කට්ටි චන්දදුනේ පේපැල්ල නෝ කියලා අත උස්සන්න බලන්න ඊට වසේකාර අපේල් බලඳටත් කට්ටි දන්න හිටිය අපේ <laughs> පැල් දුන්නගේ <laughs> ඒගේ දත්තකට ගියාය මේ ඔය අතර මේ කියන්න දක්වනේ දැකොම පේපැල් ඉබේකෙන් අයිංගලනේ සමහර විට ලංකාට පුළුවන් වෙන්නේ ඉදිරියේ දැනට පේපැල්ලගේ පේමන් සලූෂණය නෑ තාම මේ මෙසොර ඊබේල්ලගේ පේමන් සලූෂණයක් එනවා කියලන්නේද කියන්න ගොලන්ගේ එකක් තිල්ල ඇවුල කසනවාද මටන මට හෙම මංක දගෙන දනුවත්න කාල මං ඒබේකට ගියත්න ගොඩක් දවස ඇයි අප යන්න පැමන්න අතාරන්න වනතේ දැන් ගොඩක් අලි එක්ස්ප්‍රසේෙන් බඩු ගණන මත් ඒබයන් ඒබේගේ මක්කර සච් කරහම සතිගානක් යනකන් ඒ ඒව පෙස්බුක් ඇඩ්ඩනවා මේල් ඒක අන්සබ් කර මං ඒ වෙන්න පෙස්බුක් ඇඩ් පේනවා ඒරේ කොමරති ප්‍රශ්නතියෙන් ලංකාවිතින් ඇත්තරමතින් දැ ඕක කිව්වාම් ගැ නෑ අපිට පුළුවන් අතනින් මේ සිංගපූ කියල දාලා මෙතනින් එකවුන්ට දාලා මෙතනින් අරයට ගල්ලා එකක් හදාගෙන මේ ඒබේක කුණන පුළන් කියලා කොච්චර දවසකටද අන්තිවට වෙනර සල්ලිද පේපෑල් හරිම කපටි පුති ඕන විදිට කවුන්ටක් හදන්න දෙනවා සල්ලිත් එන්න දෙනවා ආවට පස්සෙ තමයි ලොක් කර ආදැ සල්ලි ගන්නවන්න වැල්ඩෙල් කර ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ දුක තමයි. ඊළඟට PayPal එකේ ටිකක් අර මේ මොන හරි ඩිස්පියුට් එකක් වුණා මේක මේ ගොඩක් වෙලාත් යනවා මේ රිසෝල්ව් කරගන්න. දවස් 20 ගණනක් දුක දිල්ලනවා. එහෙම කියන්න බා තිල්ල මතකනේ මම ස්පීකර් ගෙනල්ලා. හිතුවට ඇත්තට වාසියක් කියලා නැවත එහෙම හිතාගෙන හිටිය ලොකු පාඩුවක් කියලා දෙන්න නමුත් රිෆන්ඩ් එකම <laughs> නෑ මට පේපෑ ඒබේගේ මෙච්චරනකං හෙම ප්‍රශ්න වෙලා නැහැ ඒගන්නේ ලංකා මිනිසර බඩු ගෙනල්ල හම්බුඩ්නෑ කියල සල්ලිගන්න ඒ වගේ අර චොර චොර කරයරෙන්න මේ කියන සාමානෙන් බඩු අරගෙනම ප්‍රශ්නයක් නං වෙලාන හැබැව අලි අරේ මේ දැම්මන එන්න මටවන්න ඒක අනි පැත්තකාලින් හිබගෙන්න්න අට අලික්ස්ට්‍රස්සකින් එන බොහොම කලාතුරකින් තමයි මේ අවුල් වෙලාදී නැබ ඒවුනත් ඩිස්පියුට් එකක් දාපු ගමන් සල්ලි හම්බෙන හම්බෙනවා ඊබේ තමයි මේ සෙල uh, ඊට පස්සේ ඌ මොනවා හරි කිව්වම ඒක අපි රැවටෙනවා ඒකයි නෑ මම නම් කරන්නේ සෙල කියනවා ඉන්න මේක පොඩ්ඩක් ඉන්න ඒවා කියලා අන්තිමට අමතක ගත්තා කිරි කන්නේ මම දවසර ගානට අර එනවනේ මෙදාට ඩිස්ට්‍රිබියුට් එකක් කරන කියලා එදාට අරලා අනික මම අර eBay එකේ ගන්නකොට දකින් දකින් සෙලකින් ගන්න මං රේටින් බලලා මේ කොහොමද කියලා බලලා 99යි uh, මේ අඩු නම් ගන්නෑ ඒ තරම් බල්ල තමයි ගන්න නිකම ගොඩක් කියලාට ගන්න USL කෙනෙක්ගෙන් ඒ වගේ ගන්න මිසක් කර ගොඩක් කියලා චීන පැත්තෙන් එන බඩු ගන්න ප්‍රමාණය හෙනම අඩුයි ඒක නිසා ඉතින් කියන්න බෑ බලන් ගියහම මං විතරයි eBay පාවිච්චි කරන්නේ තිල්ලත් නෑනේ මමත් නෑ යූස් කරන්නේ දැන් ඔහෙට මොනවද තිල්ල තියෙන්නේ මෙහෙත් දැන් Amazon එහෙම මේ කියන්නේ සීරීස් පටන් ගන්න මේ ළඟදී තමා ඒවලට මේ Amazon site එකේ දිනනකොට ඒගොල්ලෝ අර local මේ business වල ළඟදී තමා සීරස් පටන් ගන්න ඒරන ඉතින් තව මේ ගොඩක් එකෙන් ලෝකල් බිස්නසස් තියෙනවා මේ හැමෝම ඉතින් ඔන්ලයින් ප්‍රසන්ස් එකක් කැංගුරු පිටේ වයි දන්න බඩුනේ ඉන්දියාවගෙන බෙක්පෙක්වල බාසකකින් ඩිලිවගල්ලේ ඉන්ඩියාව එහෙම ගොඩක් ඉන්නවා මේ මන් දැකල් තින පාර යනවා මේ බැක්පැක් දාගෙන කට්ටේ ඩිලිව කරන්න හොඳයි බැයිදක ලංකාවනත් දැන් කට්ට බිස්ස් කරන්නට ඇතරම හොඳට ඩිලිවරි සයිසය පටන්ගන්න පුළුවන්න මේකැන් සමහරව තියෙනවා කාලිග වන්නවම ඩිලිවර හෙම කියලා ලංකායි තියෙන්නේ වන්මන්ත් ඩිලිවර මාසයක් ඇතුළට ඩිලියෝ කරන්න කෑම ජාතියක් ඕඩ කරත් පැදක්ද <laughs> සිරාවට අපකා කෑම ගුව මතගෙන කවදක්ක වෙලාට කන්න හම්බුවෙන්න යෝඩ කරත් එක්කෝ අන්තිම හොතේ පැක්කිත රිඳලගෙන ආයක නෑනේ මටත් ඔය ඩිලිවරිවලින් හම කේස් තිවුණ ගන්නීම චයිනිස් ප්‍රයගන්න බැ සෑහෙන් හොඳයි මේ දැන් පවගේ මං චයිනීස් එක ඔව් ඇඩ් එකක්ද නෑ නෑ ඇඩ් එකක් නෙමෙයි ඇත්තටම ඒ කියන්නේ ඒ ඒගොල්ලෝ මේ දැන් ඔන්ලයින් ඕඩරින් සිස්ටම් එකයි ඩිලිවරි ඒ ටික ඒක මැජෙන්ටෝ හොඳට වැඩ කරා ඔව් ඒක මැජෙන්ටෝ කෑම කෙසේ වෙත හැබැයි ඒක එකම අවුල තියෙන පේමන්ට් ගේට් එක මං දැන් කෑෂ් ඔන් ඩිලිවරි විතරයි දාන්නේ මොකද පේමන්ට් ගේට් එකේ මේ එක දවසක් ගිහිල්ලා කට් කාටවත් හොයාගන්න බෑ මොකද උනේ කියලා බැංකුවෙන් කියනවා නෑ එහෙම එකක් ඇවිල්ලා නෑ කියලා බැංක සල්ලි ගිහිල්ලා කියනවා මට ඊට පස්සේ අරගෙන් කියනවා මේ සයිනිස් සැකන් එකෙන් කියනවා නෑ මේ සල්ලි ඇවිල්ලා නෑ කියලා ගේට් එක එච්චන් බීතක තිබ්බේ පසිරින් අතර මනසේ කියල එච්චන් බික කතා කරලක මෙන්න මේ ප්‍රශ්නකුන මොකද කරන්න කියලා එදා අපේ පොඩි පශ්චත්ති බගල ටසේ විෆන්ඩ එක කරලා තිබ්බා ඉති අරේ වගේ ලං හරි ෆස්ට්‍රේෂන් ගැන ඔන්ලයින් පේමන්් කරනවා කියන්නේ ඒ වගේ අර ගේට් දැඟ ගේට්ටේ ගත්තා මිති ලංකාර හරියට නැති හරි ප්‍රශ්නය මේ ළඟදිත් මං අර බැන බැන හිටිය මගේ මේ ෆ්‍රීමි කාඩ්ඩගේ රිෆන්ඩ් යන්න කියලා ඒ බැන බැන ඉවරලා ටෙක්කත ඉවර කරල යනකොටම රිෆන්ඩ් ඇවිල තිබ නහයි ලයි හොදලට ඒටි කපල දෙම හරි නෑ බැඩන්න කාලයක්ගිල රිෆන් රිෆන්ඩ දාති අන්නේ වගේ ගැනර මිනිස්සුන්ගේ එක්ස්පීරියන්සක චොර කරන කරයි පරමාර්ථය ගැන්නේ බලමිද ඉදිරිටියකතව වෙනස්සේක තව මේ අහල තින කොහොමද වPS කොහොමද ඒ සික්කුවද ඒ වගේ මන්න සමට බෞද්ධ හරි මකමැති දැත් වප තමන්ගේ පඩිපඩි වැඩ කර මමනක කියස් කරනවා මේ මගේ එක ටිංක් මේ ටිංකරින් වැඩ කරන්නයි ඒවට ඉතින් අර ගූගල්ල ගැර මේ කම්පිය කලව් එක දාගත්තාම විවරණ ඔව හැබැ තමන්ගේ මේ කවන්ටට මහිතන් ඩොල දෙසීකද ඇති ක්‍රේ තුන්සිය තුන්සිය එකද ඇත්ත අයිතින් අර මේ තමන්ගෙම ඩස් රන් කරගන්න හරි නැත්තං අයිRC ද මන්න යස් කරන්න ඩන්නස්වල්ටයි අයිRC මේ බවන්සරකක් විදිහට කොපා කලව් ලෑදාගත ඩනස තම්බෙන කටි හම්බෙන මන් එක වපස් කියන මං අරන්න ති ලෝක රකමෙන්ඩේෂන දෙන්න ප්‍රශ්නලතින් ලාබෙට ගන්නවනන් ඉතින් ඔය හිලක්කො හැර තියෙනවා හොඳට ගන්නවනන් ඉතින් මෙමදි ලාබ මේවයි රැම් ගොඩක් අඩුයි ගොඩක් ඔය ලිමිට කරන ඇත්තම රැම් එකයි සීපිය එක නෙමේ අයියෝ අර ක්‍රටිකල් දේවල් තියන්නේ ඒව තමයි කපන්න ඇතන අයි ඕයිටස නම්බර TCP කනෙක්ෂන් අර ලොකෝට රැම්කෙල 5GB 20GB හාඩ රයිස් වේ සේවනට පාචරන බෑ අයිෝලි ලිමිට් කල තියෙන්නේ ඉටසේ මේ TCP කනෙක්ෂන ලිමිට් කල තියෙන ඉටසේ කනල් ගත් මොඩියල්ස් ගොඩක් ලිමිට් කල තියන්නේ පාචි කරන්න පුළුවන් මොඩියල් දැන් දාරගත ෆයිවෝල්ලක් සමලට හරිටම දාගන්න බෑ එමක දර මොන ලිත්කාන තියෙන්නේ ඒවගේඉතින් ප්‍රශ්න තියන ඒවගේ බලන්නට මං කියන්නර Google හරිකො හැරි අරගෙන හදාගන්න එක වටනවා නැත්ත අයිතින් අර අපි ගන්න මේ රැක්ස්පේස් පාවිච්චි කරන ඒගෙන ප්‍රශ්නයන්න ගන ටිකක් වැඩිය කිය කිය ඩොලා එකසි පණයි දෙසියයි අඩුම එක දාහතර ඕ ඒක ෆයිටවල්දගනේ රැන්දේ ඒ වගේ හෙම අනිත්තක මේ ඒගොල්ලන් කර ඒක ඕපන් ස්ටක්නේ ඕපන් ස්ටෙක් සවසුත්තින මේ අනිත්තක මේ ඒගල අර මොනිටරින් සර්විස් අරම තියෙන ඒවන්න හැබේ ආයි ගන්න පඩි පුටි අඩල නොටහරි ඊට ලාබේ හෝස්ටින්නක් කොයිගර ගන්න එක ලාබෙට තියන ඩිජිටල් ලෝෂන් තියන ඩිජිල් ලෝෂන් ඩිජිටල් ලෝෂන් ල පහය පාචි කල ටඩාඩ ම පාච්චි කරල තියෙන ඒ ප්‍රශ්න මේ ලෝඩ් දානවල මේ ලයිව සයිට් ගිල්ලනෑ පොඩිපොඩි සෙල්ලං කරන්න අපි කවුර එකන ලයි සයිට්ට කැනකට මේ ඔය අතර මතකට මේ ටෙක්කත සයිට් කවද හැක් කරට රයිකල් තිනකොට මේ ගිය සතිය ගොඩක් අට පේන සයිට සස්පෙන්ඩ සයිටේ සස්පෙන්ඩට් කිගේ ඇලා තියන්නේ මේ අප අර කෑශීන් තිබ ලගින්නක් බග්ග ගත්තිනන්න කවරට ෆයිල් අප්ලෝඩ් කරන ඒකට ඒක ගිහාමිතින් අර මේ මං අර වෛරස් කෑන එකක් දාලා තින එකින් කරන්නේ වෛරසයක් ඩිටෙක් කරත් මේ වෛරසයක් කරිව හැකි මොනහරි ෆයිල්ලක් කර සීර රූචෙල්ලක් වගේ ඩිටෙක් කරත් account එක suspend කරලා දාන ලේසියට අරක අයින් කරලාට ඊට පස්සේ මැනුවලි බල්ලා මෙයා කර පස්සේ ඉතින් cash plugin එක ස්වීඩ් <laughs> වෙනසක් නෑ හැබැයි එහෙම ලොකුවට මුකුත් අවුලක් කරේ ඕක හැක් කරලා මේ ටිකක් හොඳ ලස්සන ටීම් එකක් දාලා එහෙම කරලා තියෙනවා <laughs> මාත් ඒක නෑ බලාපොරොත්තු වෙන්නේ එහෙම කවුරු කරලා එහෙම උදව්වක් කරලා මම පාච්චි කරන්න පොගොඩම්ම වඩ එකක් එකන එක අවුරුද්ධටම මේ ඩොලස් uh, දොළහය ගෙවන්න ඕනේ හැබයි වන්ටුවටම්බි රැම්තියෙන් ඉතින් ගන්න බෑ පඩ ඒක ෆ්‍රෑන්ටෙක් කියලක දැම අවුරුදු ඒක ඔස් එකක් ලෝඩ් නද බා අවුරුත් තුනහමාර පාච්චි කන්නවා නැම් පාචිකන හරි මං සිින්නක බෝට්ටනද බන්ට මොකක්ද ඔස් එක ලිනක්ස් කරනල්ල එකත් ගෙන්ට මොකදර පපිලිනක්ස් පපිලිනක්ස අදකාල් නිකන් පයිටවෙල්ලගේ ඒගැන මටන සාන 23GB කියනක නිගන්න නැත්තං මදි මදිව ඔබන්ට උබන්ට දුවන්නවා බොන්ට 14.04 ඒගැන සෙල්ල එක කමන්ඩ ගැවත් විනට දෙයක් තර ඉන්නද නෑ වඩ වැඩ වැඩ අයිRC වල දේචල් ලෝඩ්ඩක් යන්න ෑන ඇබ ගොඩක් සවිස්සල දෙන්න අයිRC රන් කරන්නනේ මේකනයි තම මැනෙජ් මේක නිකම්ම අපිට අපි ඔක්කොම කරගන්න නෑන මං කියන්න මේ සමාරය දෙන්නේ නෑ මේ රන් කරන්න ලීග කියන්නේ අයිසි සර්වස් රන් කරන්න දෙන්න තිල්ලගේ ගිය සතිත් කිවමහිද ටෙලිග්‍රෑම් කරමගක් කරි කතා කරන්න තිල්න තාම් පවිච්චි කරන ටෙලිග්‍රම් යස් කරන්න බුද්ධකම කවරුත් එක පාච්චරපටිය දන්න සිගනල් පාච්චි කරන්න නෑ මන්න සකබාගෙන් ඇරන්න වෙන කිසිම සලූෂන් සරිසය පාච්චි කරන්න සකබර්ග් ටවිටත් ගත්තනම් <laughs> ඔක්කොම සබර්ග තනිකරමගේ ඔක්කොම සකායියගේ සකායියගේ වච්චත් සකායියගේ ඉන්ස්ටග්‍රම් සකායියගේ ෆෙස්පුක් <laughs> සකායියගේ එතකට උට පුළුවන් අර මේ මගේ ඉන්ට්‍රෙට් හොර ගොඩකට දෙනට හොරට දුන්න හෝබන් ඒකන මද ඩිස්ටිියට හොරුන්ට දෙනට සිංගල් හොරට දෙන එක ලේසික අපි මේ අපි ටීම් අතර ගමෙන් ගෙට් කරගන්න ස්කයි පාවිච්චි කර දැන් කාලකින්දල අපෝ වාට ඇන්න දැන් ස්කයි් ටිකටික වෙනස්සේ මට දැම් මැට පස් වෙනවා ඒකතවා ඒකින්ද මේ ටෙලිග්‍රෑම් වලට පොඩ්ඩක් ඒම ගට්ටිය හොඳ රිවියස්සේ තිවන ඒකින්ද ට්‍රයි කල්ල බලන්න සිගනල් සිගනල් වත්සැප් ගරුප් මොක දවල අපි බාන අප වත්ස ගරුප ොක්කොද හොදරට කර ටෙක්කට වත්ස ගරුප්ය කරන හැමෝම හරි ඌනන්දුවත් තිෙන මංගේද වස ගරුපය ඇදත් කරන ොක මියුත් කල පැත්තකට කල තියෙනකද ඒ අරන්න වෙන කිසිම දෙයක් වෙන්නේන මේ අපේ වංජීබිලු රිමේනි මේක වයිෆයි එක ඒගැන අරුන් අරුන්ටික බාලා තිලිය මේක වංජීවිරිමෙනින් කල වැසෙද්ජක්කාව සාම් විසි දෙකන තාව සතියකටත්තලක ඔවු බං කමලා රෑවෙනක හිටියනේ දෙන්නති වැඩ <laughs> එහෙනම් ඇතිනේ මේ වින්ඩෝස් වල මේ මට මේකක් කියන්න තිබ්බ මේකැන් වින්ඩෝස් වලර මේ දැන් ඔෆිස් එක හරි නැත්තං සමන් ලිමිටඩ් සර්විස කරනගන්න ලිනක් සර්විස් පාච්චි කරන්න ඕන්න බැබුන් කෙලගත්තියෙන මේ ඇප් එකක් ඒකෙන් මේ ලිනක්ස් ශෙල්ලයක් හම්බෙන බැබුන් මොකද හම්බේ ලිනක්ස් මේ ශෙල්ස් ශෙල්ල එකක් එමිලේට එකද තිල්න්න නෑන ඒ ඒ පැකේජ් කල තියෙන සික්බින් අරමම ගොඩක් ඒවක තියෙන සිද්ධිය නැතුල්තයි දුවන්න මයිත හැමෝටම සුබතිය පැක් <laughs> පැක් ගියද පැවි නඩිතුන තව තව එකක් තියෙන මේ අර නිකම් ප්‍රශ්නයක් කාල තියෙන එකකට උත්තරදන්න තින මේ Google ඇල්ලිටික්සල බවන්ස් රේට් එක කියන්නම ගදග Google ඇල්ලිටික්සල අනේ තිල්ල කියපම්බා මොකද Google ඇලිටික්සල බවන්ස් රේට් කියන්නේ මොකක්දක අන්න කමල තමයි ඩේට කාලා තියෙන මං හිතන්නේ බවන්ස් ප්‍රේට්ක් කියන්න මේ සීරෝ සීරෝලෙන් සේෂන්ස් ගාන තම ඉගෙන් අපි සයිට්කට ඒගන්න පලවෙනි පලවෙනි පේජකට හිටුනට පස්සේ වෙන පේජස් බ්‍රවස් කරනැතුව මේ අයිගනකට තම වනා කියල සාමන්නක ඒගුල්ල සාමනය සේෂන් එකක් කියල තියාගන්නේ පලවෙනි හිට්ට uh, ඇවිල්ලා ඊළඟට දෙවනි කේන්දරන සේෂන් එක කවුන්් කරන්න කොච්චරයි න්නවාද කියල ගැන අර ලෙන්තක සීරෝ වෙන එක තමයි ගැන එක විසිට්හකට එක හිට් එකක් විතරක් ආපු මේ සේෂන්ස් තිීනවන ඒව තමයි බවස් රේට්ටක් කියලා ගන්න එකළු ඉතන්න ඒ පේජ්ජකට ඇවිල්ලා යනවා කියලා හැරලගේ වෙන සයිට් එකට ඊට පස්ස කියල්ලගේ ඒ ඒකත් වෙනස් වෙනනේ අපේ සයිට් එක අනුව අපේ දැන් සිංගල් පේජ් එකනේ මේ සයිට්ට කනුව කන්වර්ෂන් එකක් වුණා කියන එක බැනස් වෙනවානේ බ්ලොග් එකක් නම් කන්වර්ෂන් එක කෙනා කියල සාමාන්‍ය අපි ගන්න මේ පේජක අරටම ස්ක්‍රෝල් කරලා ගැන් කියව්වනං ඒටයිම් එක ගත කරන්න එක ගන්නවශන්න ඒවගේන ඒකොමස් සයිට්ට ගන්නන් බඩුවක් ගත්තාහම තම ගන්නවශන එක ඒ වගේ ඒකෙතින් මේ ඩිපෙන්ඩනක සයිට්ට ගනුව අපේ සයිට්ගේ ඒ ඔය හිට්ටන පේජ්ජකින් එහට යන්න තැනකුත් නැත්තන් ඉතින් බවස් රේට්ක වැඩිුණනාගේ ලවලකුත් නෑ බලන්න නෑ බව විතරක් නමේ ගොටිය අමතක් කන්න එකක් බුද්ධික ගැද සිංගල් පේජ් සයිට්ට ගන්නම් ස්පිය වගේ නං මේ Google නටික් ඉන්ටග්‍රේට් කරදව හිතන්න ඕයි අනික රේට් එකට වඩා තිල්ල අපිට බලපන දෙන්න ඔන් ඔන් ටයිම් සයිට්ේ කොච්චලා හිටියද දැවදාරගත ආටිකල්ලයක් ලියප එකක් නම් බ්ලොග් පෝස්ටක් වගේ අපිතම ආටිකල්ල කියවන ඇවරෙත් ජන විනඩි පහක් නම් එතවට මේ සයිට් එක ඉන්න වෙලා විනාඩි දෙකක් දෙක හමාරක් වගේ ඉතින් ගොඩක් කලට ගන්න පුළුවන් මේ සියට පණහක් කියව්වා කියලා ඒ සමලට බවන්ස්රේට් මෙහමත් තින නර මේ කලික් බේට්ටල්ට එන කලිකුත් තියෙනන ඇවිල්ල යනවා දැකල යන ති සාමන්්ඩෙන් දැකගම් බැක් බැක්කන්න අනිත්තක මේ සමහරලාට අරතම් මොකද කියන ගෙතික ආපතුල සමහල්ලාට අර මේ දැන් තමන්ගේ සයිට් එකේ තියෙන කන්ටෙන්ට් අනුවත් ඔය බවුන්ස් රේට් වෙනස් වෙනවා. ඒ කියන්නේ මොන වගේ දැන් අපි තුන ඩවුන්ලෝඩ් ලින්ක් එකක් වගේ තියෙන සයිට් එක ටක් ගාලා ඩවුන්ලෝඩ් එක ක්ලික් කරා page එක වැහුවා. ඒ කියන්නේ මොන උදාහරණයක් මම කිව්වේ. ඒ කියන්නේ ඒ කියන්නේ බවුන්ස් රේට් එක ගැනම හිතලා නිකන් දුක්කන්න එපා ඒක වැඩි වුනා කියල අපේ සයිට් එක අනුව එක මේ ඒකති තව මට්‍රික්ස් වැරමිටස් ගොඩක් එක බාන රිටන් රෙට් කොච්චරත් තියෙනවාද ටයිමොන්ස් පෙන්ඩොන් සයිට් ටස්සේ ඕවාගේ ගැන තමන් කරන දේ යන සමාලට එක පේජ් එකක් නම් ආටිකල් ඇතින ඒ පේජ් එකටාවෙන තුරන සමල්ලට වෙන පේජ්ජකට ඊලක පාරවිල තියෙන පුළුව ඉති ඒක නිසා මේ බවන්ස් රේට් එකම විතරක් හරියට මුකුත් දෙයක් කියන්න බැහැ දැන් ඕන්නන් ඉතින් ඔවාර කලික් රැකින් ඉඳන් ඔන්නන් තිල්න කරන්න පුළුවන් නේද අපිට මාටිකල් ලියන්න මෝ වගේ බටන අදදාලා එක කලික් කරනවාද කී දෙනෙ කලික් කරාද එක පේජ් එකට ගියාද ඒ වගේ බලන්නත් පුළුවන් තොට ඉතින් ඩොපව් බලන්න පුළුවන් ෆනල් එක බලන්න පුළුවන් ෆනල් එකෙන් සයිට් එක කොයි පේජෙන් කොයි පේජ් එකට යන ඉතින් ඒ වගේ ලෝඩ් ටයිම් බලන්න පුළුවන් පේජ් එක ලෝඩ් වෙන වැඩි ලෑන හින්දා බවුන්ස් වෙනවද ඒ වගේ බලන්න පුළුවන් මේටික සමට ගොඩක් කට්ටිය අහනයකුත් නෑනේ අපි නමත්තන්න කිල්ල කට් කල නිකන් ඉන්න දෙක එහෙම බෑ දිකට අහන්න සද්‍ය එන්න තියනකම අහන්න ඕන <laughs> අප ආව දැන් අපට අපේ වෙලා විවරද මේ කාලින්ක දැට පෑ විනඩට වුණට කියන්න බල මනරකට ගැන්තින ඕන මේ මේක තවර උඩ උඩම තියන් ප්‍රශ්නලින් ගත්තොත් එහෙම මේ ඉක්මට අපි අපි ගොඩක් කතා කරපු තමයි හල්තියෙන් මේ ෆ්‍රීලාන්ස් අපක්වල දැම් වැඩකිරීම සාර්ථකද කිය ලේවන අපි දිගට කතා කරල තියෙනවා පරණ පිසෝඩ් තමන්ට තමන්ට වැඩ කරන්න පුලන්න කිසි ප්‍රශ්නයන්න කරගෙනන්න පුළුවන් ඒරන්න මේ හල තියෙන ප්‍රගසි වෙබ් මේවර්සස් නේටව් ඇන්ඩරෝයිඩ් ෝස් අයෝස්සල වෙනසමකක්ද කියලා සරලව කිවොත් ඉතින් ප්‍රග්‍රසි වෙබ් එක කරන්න මේ අලුත් කෝඩ් බේසය කියන වෙනමම මේ ෆෝන් ඇ් එකක් ඩිවලප් කරන්න අවශ්‍යනෑ තියෙන කෝඩ් බේස එකම මේ වෙන එකන් තියෙන කෝඩ් බේස්සකම පාච්චි කල්ලා පඩිපඩි ඉම්පරමන්ස් කල්ලා මේ ප්‍රගසි බ්බැත්තයක් හදාගන්න පුලා බුද්ධිකට ගැන් තියෙනවා දෙකන මනාව නෑ කෝමත් අරයි ගොඩක් කියලාට කට්ටියට එකන එක්ස්පිරෙන්න්සෙක් ගත්තොත් තින ගොඩක් කියලාට ලොක වෙනසක් නැහැ මේක ප්‍රොග්‍රසිව්ද මේ නේටව්ද කියලා අර සමහරලාට තියෙන දැන් ඉන්ටරෙ ඩිපෙන්ඩන් පැත්ත ප්‍රසෙස් එක ගැන තම හල ඩිවලපන් ප්‍රසෙස් එක ගත්තොත් ඉතින් මේ ප්‍රගසිව් ලේසි නටව හදන්න නටව එක ඩිවලප් කරන්න පුලන් ඩිවලපස් ලන්න පයි ඒපයිස් වගේ තියනන සයිට් එකන ලින් කරන ඒවා එක කමිනි අපේ තියන සයිට අතින නටව ගහන ගන්න මුලිදලම කරන්න මුලනම කරන්න එකයි මේන්ටෙන් ලේසි ඒක ගොඩක් ලොකු වාසියක් ඩෙවලොප්මන් ප්‍රසිස් එකෙත් චේන්ජ එකක් වුණත් එහෙම ලේසි මොකද අරක ඇස්ටෝ එකකට ඩිලිව කර මොකද ටකස්නං අපි තීරණය කර අපි නේටි වෙප්පැක් කරන්න කියල තේරුමක් නැහැ කියන ලෙව එක අයිෝස් ආඒ කියල බලාපොරොත්තු පිට එන්නේ ගැන යෝසල තැන් වින්ඩෝසල එකකල කොමත් පිඩ දාන්නන්නේ ඉන්නසල් දැමති hmm. එතකොට ගැන් පලට්ෆෝර්ම් මත අපිට එක තවත් වාසයත්තම ගැන් පලට්ෆෝර්ම් ඉන්ඩිපෙන්ඩට ගැන සමාලට පොඩි ප්‍රචේන්ජස් තිය නමුත් හෝරෝල් ගත්තොත්තෙම පලට්ෆෝර්ම් එක මත වුණත් වැඩි හිතන්න දෙයක් නැහැ පW සපෝට නම් පW එකක් කරත් වැඩ කර නමුත් ඇන්ඩරෝයිඩ් ගත්තොත්තෙම සමලට ඇන්ඩරෝඩ් වර්ෂ අනුව වෙනවා ෆෝන් අනුව වෙනස් වෙනවා ඒවගේ කස්ටමයිසේෂනුත් කරන්න න ස්ක්‍රීන් නේටව එකක් කරනකොටත් මෙහි ඔය තියෙන ෆෝන් ඩයිවසිට එකත් එක්ට හරි අමාරු අමාරුයි දැන් අයිෝස් වගේ විතරක් යනවන ඒක තව පොඩි සැනසීමක් තියෙන තින ඇන්ඩෝයිඩ් ෆෝන් ගොඩ දයා බැලුවහම හොඳ එක්ස්පිරියන්ස එකක් මේ ඩිලිව කරන්න සෑහෙන් අමාරු අමාරු ඒ අත්තර හල් තියෙන ඔපන් ඩනස ආරක්ෂිදද කියලා මේ ඒත්තකම කාලින්ක මේ මටක් දෙයක් කියන්නම්තකුණා මේ අපි කතා කරත් දන්න මේ කලව් ෆිලාගේ ඩස් පවිච්චි ගන්නවද කට්ටිය දැම් නාද Google ඩස් ඒ පර්සනල්ලි කහොත් පර්සනලි මමනං මට තේරෙන්න මොකද මං ගෙදර කොමත් මගේ කෑශන් ඩියනෙස දුවන හින්දා මම ඒක නම් කරපු දවස්සල මාරු කරගත්ත දැන් වෙනස් කියන්නේ කායි ගම්පයා කල්ල බලන්නේ මොකද අපේ මටන මටනම් පෞද්ගලිකව මගේ ඉන්ටනෙට් ස්පීඩ් එක ඩස් මත ප්‍රශ්නයක් තින කියලා කවදක් තේරලන තිලන මටත් ඒක නිසා කරල එක මේක මේ ඩස්ලින් මේ බ්ලොක් කන්නේ ඇති වුණ ඒකද ඒවන් බ්ලොක් ඒදාගත්ත ආහෙම තිබ මට අහුලන මං කොහම කවදක්ත් ඒ ඩස් පාචලන මෙම ඕපන් ඩනස් එකවද කියෙනක ප්‍රශ්නන්න හැතින් ඩස් නෝමල් ඉදිට ඉන්ටරක් කරලන වැඩ කරන්නේ එක සික ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ගැන් ඩස් පාචි කරගල එකින් ප්‍රශ්නයක් එන්න නික එක සිස්කොල්ලගේ ප්‍රඩක්් එක ඒක ගැටලුවක් වෙන්න ඉතින් අර ඊළඟ ස්ටෙප්පේට ඇතරම ඩන සික කරන්න ඕන්න එක්කෝ ඩනෝටපස්ලට යන්න නැත ඩනෝටලසට මාරුවෙන් ඕන ඒ දෙකාට ගියොත් තමයිද ඩන සත්තරම සිකයෝ කියලා කියන්න පුළ දැම ඕපන් ඩස්වල දෙන අර අනි පැසිල්ටේස්ටික අපිදමු සයිට් බ්ලොක් කරන්න ඒවට ඒටික වටිනවා ඒක නෑ අනිත් යෝගල්ලත් නෑ කල් ලත් නෑ ඒගැන්න හාම්ෆුල් සයිස් ගොඩක් වැහෙනවා මේ ඒක වටින ඒකට පාචන පුලන් හැබැයිති ප්‍රහෝමන් සයිස් ගත්තොත් මන්න තේරෙන් නැහැ හම ඩිෆරන්ස් ඇතින කලමන් හම මිල්ලි සකන් දසම දෙකකින් කියලා ලංකාව ඉටඩා ප්‍රශ්න තින ඉන්ටරෙට්ටල අරග සමහලට වැඩක්ම තේරෙන නැති ප්‍රශ්නකන ල මොක ඉටඩ ලොක ප්‍රශ්න තියන නිසා ඒ ගලින් අරම එසල්ට ලාර ඇඩඩිස්මට වනවාන ඒක මේ ටෙක් කතා ගෝප් එකෙත් දාලා තිබුණ මේ ඒකත් සාජක ඩස් වලින්ම කියලා ඒක අයිඩිය ගත්තින ඇතරම ටට එකක්ද යන්න මගේ මට එනවා නෑ ඔයාට එනෝගැන් ප්‍රයිවට ඩනස ගන්න යන්නන එත්තන ඩනස් නෙමේ ඒකද මටත් නිකන් අර බ්‍රවසේගේ රීඩිරෙක්ට ලත් තින්නේ මේ යුවරල්ල එකට කියන්න ඔක ඩනස් රිසෝල්ලනනම් යුවරල්ල එක පේන්න ඕනන්න අර විදියට කලින් එක විදිහටම මමනන්නේ මමනන් කරලා තියන්නේ මේ හෝස් ෆයිල්ක ෙන්ට්‍රිය අදදාල් තින මේ එක Google එකට රිඩෙක්න කළ IP එකන එතට Google පේජ් එකෙන මේ නොට් ෆවන් කියලා ඒත් වැඩේ දන්න මේ අර අපේ රික්වස්ට එක ලොස්ටේනන ඕ රිකස්ට එක පරාදයෝ ඒක මම දැක්කම ටෙක් කතා ගරුප් එක එක්කෙනෙ දාලා තියෙන ඒයාගේ මේ මොකක්කර සවිස්ස එකත් තිබුණ කියලා ක්‍රටික දවිස් ඒකෙත් රික් ඩොප්පනවා කියලා මුන් රීඩරෙක් කරන ඉඩ යාට ඇතර ටියර්සයට කම්පලේනක් කරන්න අනික දැන් මංගර කම්පියට ක්‍රයිම් සෙක්ටක් කියවාම කවුරරේ රික් එකැන ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් හරි මක්කරරි අදාල තැනතවට වෙන තැනකට රීඩරෙක් කරන්න එක ක්‍රමිනල් ඇක්ටිවිට එකක් කියල් තමයි තිය වැඩි කියන්නේ දැන් අපි ඕක කම්පලේන් එකක් කරත් ඕක අපිට ඔප්පු කරන්න ඒකද අපි තියෙන ලොග් ඇතිවේද ඒගෙන කම්පලේ වගේ කැනකට ටක් ගලක නවත්තලයි අනිගෙතින් වෙලා තින් අපේ දැන් ටRC හිටිය කියලත් මේ වනැත්තං අයිසිටේ හිටිය කියලත් කිසිම දැනුමක් තියෙනක්කත් වැඩක් තියෙන කට්ටියක් නෙමේ ඉන්නේ ඔවාගේ ප්‍රශ්න තිබට කතා කරන්නෙත් නෑ ඉතින් කොන්ද පනකුත් නෑ <laughs> ඉතින් හවා නිකන් අර දැන් ඉතින් අයිස්පීලය ගොලන්ට ඕන ඕන දේවල් කරන්නේ ඉතින් ලැජ්ජයි කියලදයි මට්න කියන්න තියෙන ති කර ඕ කිසිම ඉන්න මිනිසුන්ට තේරෙන මිනිසි තන ෆෙස්බුක් කඩ කරන්න ඉටට කරන්න කියලන තේද කාලිග තව මේ එකම් ප්‍රශ්නයක් අපි කතා කරම් මේ ලංකාවේ හල තියෙනවා මේ වාහන ගනිදී ඇයි ඒජන්ගෙන් ගන්නතුව සේල්වලින් ගන්න කට්ටේ පුරදවෙලා ඉන්න කියලා ඩම්ම ඉතින් ප්‍රයිස් පොයින්ට එක තම එකක්නේ ඒජන්ගෙන් ගන්න පුලන අනික තිල්ල මේ රුපියල් දහකර අඩුවෙන් ගන්න ලංකායි කවදක්ප මිනිස්සු හොඳ දෙයක් දුන්න මේමනි එක පොඩි ප්‍රශ්න තියනව තිල්ලව තඳ ඒජන්ගෙන් එන වාහනවල ස්පෙක් එක වෙනස් ස්ිකේෂන් වෙනස් මෙහෙට එන්න වාහනයි ජපාන තින වාහන වෙනස් දදාරනක ඔප්ෂන්ස් වැඩි කියලද කාල ඔප්ෂන්ස් අඩුව මෙහට ඒජන්ගෙන් එන වගේ ඒ වාහනවල තර දෙකත් තියෙන ඩොමස්ටික් දනම එක්ස්පෝට් කරනවා ඒජන්ට් ගන්න එක්ස්පෝට් කරන්නයි වන්නේ ඒ වෙන ඒ ගොඩක් සස්පෙන්ෂන් වෙනස් එහෙම වෙනස්කන් තියෙනවනේ ඔව් ඉතින් මේමයි දෙන OBMW ගන්න නම් අවුඩියක් ගන්න ඉතින් කවුරුත් ඒජන්ට් කෙනෙක් තමයි ගන්නෙ අපි වගේ ඉතින් ඩක්වක් ගන්නකොට ඉතින් අඩුවට කොහෙන් හරි තියෙන තැනකින් ගන්න ඒකයි අර මේ පර්සනලි ඉම්පෝට් කරන ග්‍රේ මාකට් කියලා කියන එහෙම ඒවත් තියෙනවනේ ගොඩක් නේද කාලේ මම නම් පර්සනලි ඉම්පෝට් කරන එක ඇත්තටම කැමති එනකන් දන්නේ නැහැ මොකක්ද දෙන්නේ කියලා එනකන් කියන හැබැයි ඒක මේ එතන ඉතින් බලන්න බෑ හැබැයි ගොඩක් කලාවට මේ ඊට කලින් මේ ඔක්ෂන් එකේදී කියන ඒවා ඕ ඉතින් වෙලා දෙන බුද්ධික ඔක්ෂන් එකේ අපි ඉතින් වාහනේ එතකොට මොකද්ද කියලා දන්නෙත් නෑනේ නේ ඒ කියන්නේ එනකන් ඔක්ෂන් එකේ මෙතන හැප්පිලා තියෙනවා මෙතන ඩොට් එකක් තියෙනවා මෙතන තිතක් තියෙනවා කියලා තිබ්බට එන්ජින් මොන තත්ත්වෙත් තියෙන්නේ ගියර් බොක්ස් මොන තත්ත්වෙත් තියෙන්නේ එහෙම ඇසස්මන්ට් එකක් එන්නේ නෑනේ හර ෆිසිකල් ඇතවට කස්ටම් කලේරන්ස් පොසසික මේ අමාරුද ලෙසිද නෑ කලේරන්ස් ඒජන් කෙනෙක් හර තමයි ගොඩක් කලට කලිය වෙන්න ඒකන අමාරණ එල්සි එකක් ඕපන් කරන්න ඕන අපි මේක ඕඩ එක කන්පර්ම් කරටවා ඔක්කොම කරන සල්ලි තියන්නන්නේ විටසේ සල්ලිටික දාලා බ්ලොක් කල්ල තියන්න වෙනවා ඊළඟට ඩොකමන්ස් ටිකෙනවා අපිට යාවට පස්සේ ගලීරිං ඒජන් කෙනෙක් කම්බේලා ඉල්ළඟට අපිට ගෙවන්න ඕන මේ ටැක්ස එක කියන මෙච්චර ගානත්තම ගෙවන්න ඕනගේ ඒටික බෑන්ක එකට ගිහිල්ල ගෙවලා ඒ රිසිට් එක අරගෙන ඒජන්ට දුන්නට පස්සේ යා ගිල්ල ක්ලිය කල්ලා මේ කැනල් දෙන එලියට ගෙනත් දෙන ඉට පස්සේ එනකොට තෙල් තිබ තෙල් තිබත් හොඳයි තෙල් නොතිබ තල්ලු කරම වගේ <laughs> තෙල් ටිකක් එක්ක බෝතල කරගෙන යන්නල <laughs> හම්බන් තොටින් එලියට අම්ගම් අම්බලන් තොට තියනවා ෂෙඩ් එකක් මන්න ඒක මන්න කවදක්ත් එම ෝඩ කල ගන්න තන්න මක දෙන්නකම් මොකක්දික දන්න දීමට හිතේ චකිත ඉල්ල බැලව මඩුගන මේකන කියලා දන්නවනේ ඒක නිසා මේ හැබැනි බුද්ධිකාරගෙනලේ වුලක්කොට වුලක්කුන්න ඒ ඇත්තර මම හිතොට හිතොට හොඳට <laughs> නෑයනේ මන්තන්න ගොඩක් අහම ගෙනල් තියෙනවා එනට මට මට පව් එකක්තෑ මගේ අර එකලොජික් ඇතින කල්දක් බ්‍රෑන්ඩි වාහනයක් ගන්න කියල එක බ්‍රෑන්ික නන් රජිස්ටඩයක් ගන්න කියලා මොක දෝක අරගෙන රජිස්ට කරපුග ලක්සාහතක්කටක් අඩුවෙන තෙල් තෙල් ගනම් බැලට මිනිස ඒක බලන්න එක අපේ ලංකායි වටනාකම මම <laughs> තෙල් ගනම් බැලිටතන මම් බලන්නේ මංග අවුරුදු පාක්කිදල මේක විකුණන්නකොට කියකට වගේ විකුණ තව දහයක් පාඩු කරම් විකුණාද තුනක් පදම ගොඩක් අය අකමැති කවුරට පැද වාහන පදින්නක් මැති ඒක හරි නෑ කියලා එ අර මිනිසුන් ගැර මේකත් තියෙනන මටනං ඉතින් නැගල බට්න එක බහම ජනන <laughs> ඉතර ලොකු පිටිපද බුද්ධිකය කර මේ කායක අර ඒසි වැන්ටල තියෙනන ප්ෂණ එක හොඳයි <laughs> බෝතල් ගෝල <laughs> ඒ අපි අයි කරන්නන කවදාවත් තිවරන හයි කල්ලනවත් මාත් මාතදන්නේ තාම මගේ කෙන ඔරිජිනල කොනුත් තියෙන මොකද මං කවදක සුද්ද කරන්න දන්න එද ඒක නිසාර එකක්ෙනා ගිතින් මනන් දකින්න තමන්ින් පෝට් කරගත්තත් සේල් එක ගිහින් ගන්න එක ඉට වඩා රිස්ක එකක් ඇත්තරම ගත් කිව මොකද දැන් කලියරන්ස් කොල අරම සෙල්ල එක කෙන පෙන්න්න ඇත්තන් ඉතින් ලාමුක දැන් අදකාල මීටර් කරකවනවා කියන එක මේ එච්චල් ලොකු ඒ ඊට නිපුරුද්දක් දිට කරන එක ඒක ලොකු ප්‍රශ්යන්නේ ටක්ගල කරගෝනවා ඒක නිසාර මීට ඕයිතින් බලන්න ක්‍රමතින එකක් තමයි ටයරල ව්‍යයා එක බලන්න පුළුවන් ට පසේ අර ජායි හැමනම් ඔන්ලයින් ඇතනම මේ ජායි සයිට්කට කියලා චසි නම්බර ගහලා ඔඩෝමීට සෙටිවිකට් එක ගන්න පුළුව ඕන්න හැබැයිතින් ඒක අර සෙටිවිකට් එක ජායිමද කියලා එතන එතකොට එනවා එක ජායික නම්බ එකක් තිනන ම මේ ළඟදි බලන්නකොට මේ ඔන්ලයින් කියලා බලන්න පුළ දැ හොන්ඩ වගේ නම් දැ මගේ කාරගනන් ගිහිල්ලා හොන්ඩ සයිට්ගේ චසි නම්බරක් ගැවවාම පෙන්න්නවා මේක එක්ස්පෝට් කල්ල කියලා ඉගැන මගේ හෙන් බ්‍රන්ඩ්ි වරගෙන මකර කවර එක්ස්පෝට් කල්ලයිද ගහපු ගම පෙන්න්නවා මේ වාහනේ එක්ස්පෝට් කල තියෙන්නේ කියලා මොකද මං අර සොෆ්ට පැච් රිලිස් තියෙන චෙක් කරන්න ගහම්සා රිකෝල් චෙක් කරන්න ගහම චැසි නම්බර ගව මෙතනෙනවා මේක මේ එක්ස්පෝට් කර වාහනයක් කියලා ඉතින් ඒ වගේ දැන් හොඳ වැඩ තම ජයි වගේ සටිකට තිනනම් ජයි සටිකට බැලිඩේෂන් වගේ කියල සච් කරම සයිට්සන ජයිලගේ සයිට්කම ඒගලොත් මේල්ල එකක්ම දැමහම රෙස්පොන්ස් එකක් දෙනවා මේ ඒ වගේ මට එහෙම මතකයක් තියෙන කවුරු හරි යාළුවෙක් මොකක් හරි ප්‍රශ්නයකට චෙක් කරා කියලා. ඔව් ඒ වගේ ඉතින් වැලිඩේට් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමන්ගේ මේකට හොඳයි ඉතින් කොහොම කරත් අර එකක් මතක තියාගන්න ජපානයේ කවුරු හරි වාහනයක් කරන් කිලෝමීටර් 3ක් දුවලා මේ විකුණන දාන්නේ නැහැ. <laughs> අර මයන් දැක් ආටිකල්ලයකුත් එකනෙක් කොයි ලියලා තිනවා එකන්නේ වාහන කොහොමද මේ ඔක්ෂන් එකට වැටෙන්නේ කියලා ඉති ඒක නිසා මේ මෙහෙම යෝග ගැන කිව්වා කියලා කරන්න දෙයක් නෑ අපිට තින ඔක්ෂන් කොච්චරයි අකමැත්තෙන් හෝ කැමැත්තෙන් මයික්‍රෝ එකක් ගන්න තමයි මයික්‍රෝ පැන්ඩෙක් <laughs> කාලෙක මේ අනිත් ප්‍රශ්න ටිකන අපි කතා කරපය ගැන සෝල සටප් එක ගැන මයිදන කාලගේ බ්ලොග් එකත තින නික අපේ පාරම පිසෝඩ්ඩලත් බලන්න ඉට පස්සේ ක්‍රඩිට් කාඩ් ගැනයි ඊට පස්සේ අහලා තියෙනවා මේ බයෝස් මෝඩ්ස් ග්‍රබ් එක ගැන මේ අපි කලින් ඒව කතා කල දෙන නිස කලින් පිසෝඩ්ඩල තියෙන නිසාපව කතා කරන්න තේරුවන් නෑවගේ වන රිපිට්ටලිකාස්න හරි විනාඩි දහය බැට්‍රි තින්න එනම් හැමෝටම සුපසතයක් හම්බයෝ